ඒ සූත්‍රයේ ප්‍රධානම ජන්වීම මේ අනුපූර්ව ක්‍රමේ. ඒක අනුපූර්ව ශික්ෂා, අනුපූර්ව ක්‍රියා, අනුපූර්ව ප්‍රතිපදා වශයෙන් මේ සූත්‍රයේ ඉදිරිපත් කරලා තියෙනවා. ඒ මූලික තේමාව ඇත්තටම සර්වචන් වහන්සේ මූලික ඉදිරිපත් කරපු එකක් නෙමෙයි මේ ගණක ගණක මුගල්ලාන කියන මේ බ්‍රාහ්මණයා සර්වචන්නාංශයට ඉදිරිපත් කරන අදහසක් ඉතින් සර්වචන්නාංශය තමන් වහන්සේගේ ධර්ම විනය ඒ අනුභව ශික්ෂාවට අනුභව කිරියාවට අනුභව ප්‍රතිපදාවට අනුයාත වෙන තාලෙට දේශනා කරන්න පුළුවන් බව ප්‍රකාශ කරලා සිද්ධියෙන් සිද්ධිය අනුපිළිවෙලින් ටික ටික ටික ටික වඩාගෙන තනාගෙන යන හැටි උගන්වනවා. ඒ අනුව ਸਰවචනාංශේ පියවර රාශියක් නැත්නම් කීපයක් හරහා තමයි ඒ අභිමත අභිමතාර්ථය දක්වා ගමන් කිරීම කරන්නේ. ඉතින් අපි පසුගිය දවස් කීපේ සඳහන් කරපු දේවල් කෙටි සාරාංශයක් නැත්නම් සමාලෝචනයක් වශයෙන් ගත්තොත් යම් කිසි දමනය කළ හැකි පුරුෂයෙක් විඤ්ඤාණය කළ හැකි පුරුෂයෙක් ਸਰවචනාසීට ඉදිරිපත් වුණාට පස්සේ ප්‍රථමයෙන්ම ਸਰවචනාංශේ ඒ කෙනාට සිල්වත් වීම ශික්ෂාපද සමාදන් වීම පිළිබඳව පළවෙනි පාඩම උගන්වනවා සීලවා හෝහි කියලා සිල්වන්ත වෙන්නේ කියලා ඉතින් මෙතන භික්ෂුවක් නම් උත්කෘෂ්ඨ මට්ටමේම ප්‍රාථමික සංග්‍රහ සංගුතිය නැත්නම් ප්‍රාථමිකයේ අනු හැසිරීම එහෙම නැත්නම් ඒ පුද්ගලයාට අදාළව ඒ සීලය පෙන්නලා අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි සමාදාය සික්කසු සික්ඛාපදේසු කියලා ඒක අනුකුඩා වැරද්දේ පවා බය දක්නා සුළුව සීලය කෙරෙහි සමාදන් වෙලා සීලය එනත ඉල්ලගෙන සිල්පද ඉල්ලගෙන සමාදන් වෙලා රකින්නේ කියලා. ඉතින් ඒකෙන් සරුවචනාංශයට ලොකු මේ හැඟීමක් ගන්න පුළුවන් නැත්නම් ඒ පුද්ගලයාටත් පුළුවන් නැත්නම් සිල් දෙන ඕනම කෙනෙකුට මේ පුද්ගලයා ඒ සීයේ බරක් කරගන්නවද එහෙම නැත්නම් ඒ සිල්පද සමාදන් වුණාට නොරක ඉන්නවද නැත්නම් ඒ සිල්පද વિશેයි වෙනසක් ඇති වෙනවද කියන එක බොහොම ප්‍රසිද්ධ දෙයක් මොකද මේ සීලය කියන්නේ ආචාර ධර්ම සම්බන්ධ දෙයක්. එනිසා කෙනෙක් සිල්වන්ත වෙනකොට මේක Tamanටත් වැටෙනවා. ඉන්න පරිසරයත් වැටෙනවා. නිසා ඒක හරි හොඳ මාපකයක් දැනගන්න මේකෙන ඇත්තටම සිල්වන්ත නැද්ද කියලා. ඉතින් මේ සීලය පිළිබඳව මූලික ඒ කෙනාගේ නතු භාවය දැක්කට පස්සේ ਸਰවචනාංශේ කෙනාට ඉන්දිය සංවරය පිළිබඳව සීල සංවරයට පස්සේ ඥාන සංවරය ඉන්දිය සංවරය හඳුන්ලා දෙනවා. ඒක ඊට වැඩිය බොහොම ගැඹුරක් කතා කරනවා. නැත්තම් සීලය, කායික දුස්චරිත, වචී දුස්චරිත, ආචාර ධර්ම ගැන කතා කරන අතර ඉන්ද්‍රිය සංවරයේ මේ පුද්ගලයාගේ ඒ ඉන්ද්‍රයන් වල තියෙන කුත්තද්්වාර බද්ගතිය නැත්නම් දොරකුළු අරස කරන ගතිය නැත්නම් හැම ඉන්ද්‍රියකටම දොරටු පාලෙක් යොදවලා එන නිමිති ආරමුණු පිළිබඳව හැඟීමක් ඇති කර ගැනීම කරනවා. ඊට පස්සේ ඉන්දිය සංවරය අනුව එක ඒ ඉන්ද්‍රියන්ගේ මේකක් වෙන දිව සංකට අරසා කිරීම සම්බන්ධයෙන් භෝජනීය ප්‍රමාණය දැන ගැනීම විශේෂ වෙනමම ශික්ෂාපදයක් විදිහට ඒක ඇත්තටම සාමාන්‍යයෙන් පොදුවේ සාකච්ඡා කරනකොට කියන්නේ ප්‍රත්‍යසන්නිසිත සීලය කියලා තමන් දවසක පාවිච්චි කරන දේවල් ප්‍රත්‍යය පිළිබඳව සීමාවල් දැන ගැනීම ප්‍රමාණය දැනගෙන පාවිච්චි කිරීම ඒක වීර්ය සංවරයක් හොඳට වීර්යවන්ත ඇති කරගන්න විතරයි තියෙන්නේ ඒ ප්‍රත්‍ය සම්නිස්සිතය ප්‍රත්‍ය පිළිබඳව ප්‍රමාණය දැන ගැනීමෙන් අවස්ථා දෙකක් දෙකකින් සම්බන්ධ වෙනවා යා කොච්චර හිතේ අවදි භාවයක් ඇති කරගන්නවද කියලා ජාගරියානුභවය ඊගාට සරුවචනanse ඉදිරිපත් කරන්නේ යම් කිසි කෙනෙක් තමන්ට අවශ්‍ය කරන ප්‍රත්‍යය ඉපීම සම්බන්ධයෙන් සීමාව දන්නවා නම් ඒ කෙනාට දවසේ කාලසටහන සෑහෙන වේලාවක් ඉතුරු කරගන්න. ඒ වගේම චීවර පිණ්ඩපාත සේනාසන කිලම්පස කියන දේවල් පරිභෝගයේදී සීමාව දන්නවනම් ශරීර සෞඛ්‍යයක් ඇති කරගන්න පුළුවන්. ඉතින් සීමාව දන්නේ නැතුව උපයන්න ගිහිල්ලා සීමාව දන්නේ නැතුව වලදන්න ගියොත් ඒක නාට කවදාකවත් මේ හිතේ අවදි භාවයක් එන්නේ ගොඩාක් ගැටුම් සහ ආශාවල් නිසා එන ප්‍රශ්න රාශියක් වෙනවා. ඉතින් ඒක ඇත්තටම භාවනාවකින් අයින් කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒවා ඊටදී ගොරෝසු දේවල්. ඒ නිසා සර්වචන් වහන්සේ මේ අවදි භාවයක් හිතේ නිතරම කර්මන්නේ භාවයක්. හිතේ නිතරම සාදර බවක්. හිතේ නිතරම එළඹ සිටි බවක් ඇති වෙන්න නම් ඒ කෙනා මේ ඇතුළට දාගන්න දේවල් ආහාර වශයෙන් අධිකතරතුන් ගැඳුම් වශයෙන් ඉඳුම් හිටුම් වශයෙන් බෙහෙත් පිළිකර වශයෙන් ඒවා පිළිබඳව ප්‍රමාණය දන්නේ නැත්නම් ඒකට හරි අමාරුයි අවදි මනසක් ඇති කරගෙන ඉන්න. එතකොට එයා මේ සමාජය කියන කියන පදවලට නටන කෙනෙක් බාටපත් වෙනවා. අන්න එහෙම නැතුව තමන්ගේ විවේකය, තමන්ගේ උද්දකලාව, තමන්ගේ විශ්‍රාම ගතිය අරසකිරීම වටිනාකම දැනගෙන මේ ප්‍රත්‍යය සම්බන්ධව සීමාවල් දැනගත්තොත් යාගේ ජීවිතයේ ලොකු අවදි බවක් පේන්න තියෙනවා. ඒක දේශපාලනඥයෝච්චරාගේ කරන එකක් නෑ. ආර්ථික විශේෂඥයෝ වගේ කරන එකකුත් නෑ. සමාජ විද්‍යාඥයෝ වගේ කරන එකකුත් නෑ. මොකද ඒගොල්ලෝගේ වෙනම න්‍යාය පත්‍රයක් තියෙනවා. ඉතින් ජීවත් වෙන සමාජයේ ඉන්න හරියක් ඉන්නේ ওই ප්‍රතිවර්තින නිසා යම් කිසි කෙනෙකුට මේ ජාගරියාන යෝගය කියලා සාමාන්‍යයෙන් නම් කියන්නේ නිදි වැරීම කියන අදහස. කුසීත වෙන්නේ නැතුව හිත සැඟවි ගන්න දෙන්නේ නැතුව හිත අවදිභාවයෙන් පවත්වා ගැනීම ඒ සඳහා අපිට ලොකු අවශ්‍යතාවයක් ඉගෙන ගන්න දරුවන්ට තියෙනවා. ව්‍යාපාර කරන්න නැත්තන්ට තියෙනවා. නිර්මාණ කරන්න නැත්තන්ට තියෙනවා. ඒ හැම කෙනෙකුටම අවශ්‍යයි. නමුත් පුදුම විදියට අපිට ඒ ඉංග්‍රීසි බර ගතිය, කම්මැලි ගතිය නිසා වැඩ බාධා වෙනවා. ඒ නිසා ඒ ජාගරියාන් යෝගය කියන අවදි භාවය නිවන සඳහාම ආධ්‍යාත්මය සඳහාම වෙන් වෙච්ච එකක් නෙවෙයි. එදිනදා ජීවිතයේ සාර්ථක ජීවිතයක් ගත කරන්නත් අවශ්‍යයි. ඉතින් බටහිර ලෝකයේ අද වෙලා තියෙන්නේ මේ අසහනය නිසා නැත්නම් මේ මානසික අසහන නිසා ජනතාවගෙන් 10%ක් ඕනිට වැඩි ප්‍රමාණයක් පටන් ජාමුළු ජනගහණයම 10%ක් විතර මානසික අසහන වල පෙළලා තියෙන්නේ එක්ක තද හීනමානක ඒ මිසක කදාකත් ජීවිතේ රස වින්දනයක් තේරෙන්නේ නැහැ තේරෙන්නම ද්වේෂය විතරයි ඒක ඒ පවතින ආර්ථික ක්‍රමය දේශපාලන ක්‍රමය සහ සමාජික ක්‍රමේ වැරද්දක් පෙන්නනවා ඒ වගේම පොඩි දරුවන්ගේ ඉස්කෝලේ යන මුල් වයසේ දරුවන්ගෙන් 10%ක් විතර වගේ එක්ක වේගය වැඩි වෙලා එක්ක වේගය අඩු වෙලා. ඒ නිසා පන්ති කාමරයක විනාඩි 35ක් වාඩි වෙලා ඒක මාතෘකාවට හිත තියාගෙන ඉන්න බෑ. පුදුමාකාර විදිහට එක්ක දැඟලිලි වලට යනවා එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම හිත අන්විහිත වෙලා අධ්‍යාපනය කරගෙන යන්න බැරි නිසා පුදුම විදිහට ඒ දරුවන්ට පොඩි කාලේ ඉඳලම ඒ මනස කීකරු කරගන්න බෙහෙත් දෙන්න වෙලා. ඉතින් ඒක එන්න එන්න වැඩි වෙනවා. ඒ කොච්චර වැඩි වුණත් දැනගත්තත් වළක්ව ගන්න විදියක් නැහැ මොකද ඇඳුම් වල සීමාවක් නැහැ. කැම පිළිබඳ කිසිම සීමාවක් නැහැ. ගෙවල් හැදීමේ සීමා නැතිකම නිසා මුළු ආර්ථිකයම කඩනවා. housing schemes නිසා ඊට පස්සේ බෙහෙත් පිළිබඳව කිසිසේත්ම ඇමරිකන් වගේ කෙනෙකුට පුද්ගලික මනසට ඉඩ නැහැ. ඒ ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එක කියන විදිහට කරන්නේ. ඒ නිසා අන්තිමට දිනු වුණාට වැඩි හරියක් හිස් කොම්බ එහෙම නැත්නම් පුස් ජීවිත බාටපත් වෙලා තියෙනවා. ඉතින් යම් කිසි කෙනෙකුට එවැනි පරිසරයක හිටියත් නැත්නම් ආශියා කර පරිසරයක හිටියත් කොහේ හිටියත් මේ අනුකූප ශික්ෂාව අනුකූප කිරියාව අනුකූප ප්‍රතිපදාව දන්නවනම් ඒකෙන් ආධිනව දැනගෙන මේ බුදුහාමුදුරුවෝ කියපු එකේ හොඳටම පේන්න තියෙනවා වරදව ගත්තොත් වැඩි කල්යන්න ඕනේ මේ ජීවිතය ඇතුළත තීම තමන්ට ආධිනව දක්වන්න පුළුවන් නමුත් එවැනි ආධිනව සහිත පරිසරයක වුණත් මේ අනුපුබ්බ ශික්ෂාව අනුපුබ්බ කිරියාව අනුපුබ්බ ප්‍රතිපදාව රකින්නවනම් ඒක නට පවාරසාව තියෙනවා ඒක කියන්නේ යම් කිසි කෙනෙක් ධර්මයේ රැක්කොත් ධර්මයේ විසින් ඒක නාවකි එනසු ධර්මය රකින්න නැතුව අපි ධර්ම ආරක්ෂාවක් ඉල්ලනවායි කියලා කියන්නේ මේ ධර්මයේ පිළිබඳව හැඟීමක් නැතිකම. ඒ නිසා අපිට ධර්ම ආරක්ෂාවක් අවශ්‍ය නම් අපි ධර්මයේ අනුභව ශික්ෂා වැටියට හොඳට අහුම්කම් දෙන්න ඕනේ. ඒ වගේම රුයි සාමාන්‍ය අපි දන්න විෂය භෞතික ලෝකෝ ලෞකික විෂයට වැඩිය වෙනස්. කොහොම සිව්ව අහුම්කම් දෙන්න ඕනේ. අහුම්කම් දීලා Tamanට කැපකිරීමක් කරන්න තියෙනවා. තම කළ යුතු ක්‍රියාවක් තියෙනවා නිකන් අහුම්කම් දෙන ඵලයට වෙනසක් ඇති වෙන්නේ නැහැ. ඒ කිරියාවට බහින්නවලු. බහිනකොටම ප්‍රතිපදාවේ ඉස්සීමක් උසස් වීමක් තියුණක් පේන්නවලු. එහෙම නැත්නම් තමයි තේරෙන්නේ නැහැ මෙවැනි ධර්මයක යෙදෙන්නේ කියලා. වෙන විදිහකට කියනවා නම් ඒ අනුපුබ්බ ශික්ෂාව අනුපුබ්බ කිරියාව අනුපුබ්බ ප්‍රතිපදාව කරනකොට ඒ කෙනාටමයි වැටෙන්නේ. මම ධර්මයේ රකින්න මට්ටමට ධර්මයේ මාව රකින්න. ඉතින් අපිට ගොඩාක් අද සමාජයේ තියෙන ප්‍රධාන මානසික අසහන වලට හේතුව අනාරක්ෂාව. හැම වෙලාවෙම බයයි. කොයි වෙලාවෙ මොනවද ඉද්දන්නේ දේශපාලන අනිශ්චිත භාවය ආර්ථික පදනමක් නැතිකම සමාජයේ අපිට ලැබෙන කෙනෙකුලි නිසා මේ බය පවතිනවා. ඉතින් ඒ බය නිසා ඒ කෙනා ඉන්නේ පුදුම වෙහෙසක. ඉතින් ඒ බයට අනිත් පැත්ත තමයි ආරසාව කියලා කියන්නේ. ඒ ආරසාව කවදාකවත් කරන දේට සාපේක්ෂව නොවි හිටින්නේ නැහැ. අපි සීල ධර්මය ආරක්ෂා කළොත් අපිට ඒ ප්‍රමාණයට ධර්ම ආරක්ෂාව ලැබෙනවා. අපි සීල ධර්මයෙන් දැනගෙන ඊට එහායින් තියෙන ඉන්දිය සංවරය ගැන දැනගෙන අහගෙන අපකප්ප වෙන්න උත්සාහ කළොත් අපකප්ප වෙන ප්‍රමාණයට සංවරයේ ප්‍රමාණයට තමයි අරසාව ලැබෙනවා. ඊට පස්සේ ඒකේනා ඉන්දිය සමරය හරහා ගිහිල්ලා ආහාරය මත්ඤ්‍යතාවය දැනගෙන එහෙම නැත්නම් සිව්පස පරිභෝගය පිළිබඳ සීමාවල් දරන කටයුතු කරන්න ගියොත් ඒ කෙනාට ඒක දැනගන්න පුළුවන්. අපිට මේ වගේ වැඩමුළුවකට මුළු දුන්නාට පස්සේ ප්‍රධාන ප්‍රශ්න තමයි අපි කොහොමද ඒක නොදන්න ඒකට කටයුතු නොකරන සමාජයක් එක්ක අපි සම්බන්ධ වෙන්නේ කියන එක විශාල ප්‍රශ්නයක්. නමුත් මතක තියාගන්න ඒ ඒ සමාජය දන්නේ නැහැ. ඒ සමාජය උත්සාහ කරලා නැහැ. ඒ සමාජය කවදාකවත් ධර්මයේ තියෙන මේ එහි පස්සේ විගුණේ අත්‍යන්තය නැහැ. ඒක නිසා අපි ඇති කරන අපි යන මේ ගමන නිසා ඇති යම් ඝර්ෂණයක් ඇති වුණොත් ගැටුමක් ඇති වෙන කිසිසේත්ම සමාජයේ දෝෂයක් මේක තමන්ගේම දෝෂය. මොකද සමාජය දන්නේ නැහැ. ඒගොල්ලන්ට අපි ඒගොල්ලන්ගෙන් අපිට මේ කිසිම අනුකම්පාවක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒගොල්ලෝ පිටින් උත්සාහ කළත් නැහැ, අත්දකලත් නැහැ. ඒ නිසා භාවනාවට බහින කෙනා නැත්තම් මේ අනුභව ශික්ෂා, අනුභව චිතිය, අනුභව ප්‍රතිපදා යන කෙනා දැනගන්න ඕනේ. මේක සමාජයේට ගැටුමක්, ඝර්ෂණයක්, ආදාවක් ඇති නොවන විදිහට කරන්න. ඉතින් ඒ ඒ කිරීමේ ආදර්ශය තමයි බුද්ධ ආධුත්තමෙන් වාසලා පෙන්නලා තියෙන්නේ. ඉතින් ඒ අනුව යම් කෙනෙක් මේ జాగරියාන යෝගේ, జాగරියාන යෝගේ කියලා කියන්නේ මුත්‍තරම අවදි මනස. ඒ මනස හරි ප්‍රසන්නයි. එවැනි පරිසර නැත්නම් එවැනි මානසික පරිසර උප්පත්තියෙන් ලැබෙනවද එහෙම නැත්නම් අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරිය අනුපුබ්බ ප්‍රතිපදා නිසා ලැබෙනවද කියන එක මේ සූත්‍රයේ උත්තර දෙන්නේ නැහැ. සමහරු වැජෝගෙහි පටන්ම ප්‍රසන්නයි. ඕනම දෙයකට ලෑස්ති ඉදිරිපත් වෙනවා. එහෙම කෙනාට බුදුබණේ රසයක් තියෙනවා. එහෙම කෙනාට බුදුගමට ආකර්ෂණයක් තියෙනවා. කරලා බලන්න තියෙනවා කරලා බලනකොට යාට එන්නේ එන්නේ එන්නේ කානිසංශ තේරෙනවා. සමහරු ඒකේ කර්ම රෝග නිසා හෝ ජානකත රෝග නිසා හෝ උපපති දෝෂ නිසා හෝ එවැනි සාදර බවක් අනුපුබ්බ අනුකිරිකා කිරියා පිටපදා වෙනුවට ඒගොල්ලෝ එකවහක සූත්‍ර දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. දෙයියෝ ඇවිල්ලා අපට නත්තල් පප්පා දෙන්නා වගේ රැට ඇවිල්ලා මේ සිගර දෙල්ලම් බඩුවක් දාලා යයි කියලා ඉඳන් ඉන්නවා. ඉතින් මේ ගැට්ටියත් එක්ක බුදුබණ හරිය අමාරුයි ගලපන්න. ඒවලන්න ඕන තියෙන එක පාරටම මොනවා හරි ක්‍රමයකින් බුදුආමතු හරි කමන්න රවට්ටලා Tamanට ඕන දේ කරගන්න හැබැයි මොහොතකටවත් සිල් ලකින්න කැමති නැහැ. ඉන්දිය සංවරයකට කැමති නැහැ. ආහාරයේ භෝජනේ මත්ඤ්‍යතාව වගේ දෙයක් උත්සාහ කරන්න කැමති නැහැ. జాగරියාන යෝගයක් ඒ නිසා ඒකිනකොට හිතා ගන්න බෑ. ඒ නිසා ප්‍රධානම තමන් තුළ ජීවිත පරිශ්‍රයෙන් තුලින් කරන්න හොයන්න පුළුවන් මට මේ විදිහට ශික්ෂාවකට කැමැත්තක් ක්‍රියාවකට එහෙම නැත්නම් ඒක කරබැලීමේ කුසල ඡන්දයක් නැත්නම් ඒක ඩිංගිත්තක් හරි ආනිසංශයක් ලැබුණේ මම පෙරගෙන ආපු කර්ම උපනිෂේ සම්පatti වාසියක් නිසාද නැත්නම් ඇත්තට මේ ජීවිතේ මාගේ යෙදවුම මගේ ශික්ෂාව නිසාද කියලා මම හිතන්නේ කෙලවර තනකන් තීන්දුව කරන්න පුළුවන් කියලා. ඒ වුණාට යම් කිසි කෙනෙකුට උප්පති වශයෙන් ඒවට කැමැත්තක් නැති වුණත් යෙදෙන්න පටන් ගත්තොත් යන්තම් හරි අහන්න හෝ කර බලන්න හෝ බුද්ධ විනිඳ හරි පටන් ගත්තොත් එයාට අලුත් දැම්මක් ඇති කර ගන්න පුළුවන්. නමුත් පේන්න තියෙනවා මේ සූත්‍රය පටන් ගන්නකොට බුදුජානනාංශ කියනවා හදන්න පුළුවන් කෙනාට තමයි බුදුහමතු සිල් දකපන් කියලා කියන්නේ. ඒ කියන්නේ පුරුෂ ධම්ම සාර්ථී ධම්මිනය කළ හැකි පුරුෂයන් පමණයි මේක කියන්නේ. මේ බුද්ධ ආගම ඔක්කොටම කියන්න හදනවා. මුළු ලංකාවම බුද්ධ ආගමකට ගන්න හදනවා. බෞද්ධ රාජ්‍ය පිටවන්න හදනවා. මේ පොට පටලවා ගත්තට පස්සේ ඊට පස්සේ ඉතින් මේ ඔක්කොම බාධාවට හිටිනවා, ඝර්ෂණයට හිටිනවා, අමාරුවට හිටිනවා. ඒ නිසා අපි විවෘතව කියන්නේ බුදු දඥාන්සේගේ මහා කරුණාවෙන් ඒකට කියනවා. නමුත් ඒක තේරුම් ගන්න ඒකට මානසික පරිසරය, ඒකට ගෙනාවු කර්ම ශක්තිය, ඒකට තියෙන උපනිෂේ සම්පත්‍ය පිළිබඳ අපි අව탁සීරු කරන්න ගියොත් මේ වටිනා ධර්මයක් අමනයන් ඉදිරිපිට කීමෙන් දුස්සීලයන් ඉදිරියට බලපෑමකට යත්පත් කිරීමෙන් ධර්ම අගෞරවය සිද්ධ වෙනවා. ඒ නිසා ඒ කියන එක කමක් නැහැ. නමුත් ඒක නපිලිගත්තේ නැත්නම් ඒකට 100 100ක්ම සාදර වෙනවා. ඒක අපෙත් සමහර වෙලාවල් තියෙනවා. සද්ධාව නැහැ. වීර්යය නැහැ. ඒකට මේවා මහා කරදරයක් බරක් වෙන වෙලාවල් තියෙනවා. ඒකටත් අනුකම්පා කරන්න. කලාතුරකින් හරි කමන්නේ කියන දේ තේරෙනවා. කලාතුරකින් හිතනවා මේක කර බලන්න ඕනේ කියලා. කලාතුරකින් කරපේක ආනිසංස වැටහෙනවා නම් ඒ අනුව තේරුම් ගන්න පුළුවන් මම එනකොටමත් පෙර ඉඳලා මොකක්ද ශක්තියක් ගෙනලා තියෙනවා. ඉතින් ඒක ඕනකට වැඩි අවධානය යොමු කරපු එක තමයි ඔය ලංකාවේ බුද්ධ ආගමේ 1956 ඉස්සෙල්ලා කතාවක් වෙනුනේ දස පාරමිතා පිළිලා තියෙනවා තීහෙතුක ප්‍රතිසන්දේව වල තියෙනවනේ මුළු ත්‍රිපිටකයම දැනගෙන තියෙනවනේ සම්පූර්ණ විනිගරක වෙලා තියෙනවනේ අරණ්‍යගත වෙලා පැවිදි වෙලා ඉන්නෝනේ මේ වගේම ගොඩාක් කරන්න බැරි දේවල් දාලා තිබුණා නමුත් මේ දෙක අතර මැද තියෙන මේ අවස්ථාව ඒ කියන්නේ මේක ජම්මීම කියන එකද පුහුණුවෙන් ගන්න එකද කියන එක විවෘතව තියාගෙන යනකොට පැහැදිලිවම තේරෙනවා මේ කෙනෙකුට මේක තේරෙනවා කෙනෙකුට තේරෙන්නේ ඒකට අපිට විරුද්ධව කාටවත් නඩු කියන්න පුළුවන් කමක් මේ සුත්‍ය අවසාන වෙන්නේ මේ ජවනිකාවකින් ඒක නිසා සමහර මානසික තත්ත්වයකදී Tamanටත් එපා වෙන වෙලාවක් එනවා සමහර ලාවට ජයග්‍රහණ හිටිනවා ඒ නිසා ඒ අවදි මනසක් ඇති කෙනා නිතරම උත්සාහ කරනවා මට ලැබෙන ප්‍රස්තාවෙන් පුළුවන් තරම් ඉස්සරහට යන්න. ඒකට කියනවා ක්ෂණ සම්පත්තිය කියලා. ඒ ක්ෂණ සම්පත්තිය ක්‍රියාවත් කරන්න නැත්නම් ක්ෂණ සම්පත්තිය උපරිම ප්‍රයෝජන ගන්න ඒ කෙනාට මේ අවශ්‍ය කරන ශක්තිය තමයි මේ මෙතන කියන జాగරියාන් රෝගය ඒ නිසා ඒකට අවදි මනසක් තියෙන්න ඕනේ ඒ අවදි මනසත් එක්ක අපි ඊයේ දවසේ පුළුවන් තරම් උත්සාහ කරා තේරුම් ගන්න මේ ශිවපස පරිභෝගයේ සහ අවදි මනසත් අතර බුදුරජාණන් වහන්සේ පින්නන සම්බන්ධතාවය බුදුරජාණන් වහන්සේ සඳහන් කරන යම් කිසි කෙනෙක් ලාදයෙන් සතුට වීමේ ගුණය දන්නවනම් සන්තුෂ්ඨෝ චිතරිතර චීවරේන සන්තුෂ්ඨෝ චිතරිතර පින්නපාතේන සන්තුට්ඨෝ සීතරීතර සීනාසනේන කියලා ඒ කෙනාට භාවනාරාමයේ සහ භාවනාරතිය පිළිනවා. පහනරාමයේ සහ පහනරතිය පිළිනවා මේ අතහැරීමෙන් තමයි මේ භාවනාවට වෙලා ලබා ගන්න කියලා ඒ කෙනා නිතරම අර ආමිෂයේ ප්‍රත්‍යය රූප ද්‍රව්‍ය වලින් ලබන සපත වෙනුවට නිර්ආමිෂය හරහා ලබන සතට සතුටට එහෙම නැත්නම් පරිවර්තන කෙලස් නැතිවීමෙන් ලැබෙන සතුටට පුදුමාකාර විදිහට සලකන්න පටන් ගත්තාම ඒක නම් නිතරම අධිකුසලයට නැඹුරු වෙන ගතියක් භවනාරාමතාවයක් භවනාරතියක් භවනාරාමතාවයක් භවනාරතියක් ලබනවා ඉතින් ඒක ජීවිතයක ලොකු වෙනසක් ඇති කරනවා ඉතින් ඒ විදිහට ඒ අපි ඊයේ විශේෂයෙන්ම අවධානයට ලක් කරේ ආර්යවංශ සූත්‍ර දේශනාව බොහෝ ප්‍රසිද්ධව තිබිලා තියෙනවා ඉස්සර ලංකාවේ රජවරු රාජ්‍ය අනුග්‍රහය යටතේ ආර්යවංශ සූත්‍ර දේශනා කරන ස්වාමීන් වහන්සේලා ආර්යවංශ බණ පොළවල් හදලා ශූපස පරිභෝගයේ සපස් කරලා දීලා ආර්දනා කරලා තිබිලා තියෙනවා මාස 6කට වසරයක් මිනිස්සුන් මේක අහන්න සලස්වන්නේ. ඒකනට මාස 3කට වසරයක් අහන්න සලස්වන්නේ නැත්තම් මේ මිනිස්සු මේ ආශා පරිභෝගය ශූපස පරිභෝගය නිසා පටලවා ගන්න ගියාම කිලෝරක් නැහැ ඒක බබ්රු සෙල්ලුපියේ අශෝක රජතුම සඳහන් කරලා තියෙනවා. නිතරම මිනිස්යාට රටවැසියාට මේ සිව්පස පරිභෝගය පිළිබඳ මේ ආශිවංශ සූත්‍ර දේශනාව අහන්න සලසන්නේ කියලා. ඒ නිසා අපේ ලංකාවේ ඒ ස්වර්ණමය යුගයක් තිබිලා තියෙන බුද්ධ ධර්ම පිළිබඳව අනේ කාලයත් ඒ ආශිවංශ සූත්‍රයත් අතර තද සම්බන්ධයක් තිබිලා තියෙනවා. අභාග්‍යයකට වගේ රටේට බලපෑම් නියං සායවල් දුර්භික්ෂ නිසා මේ ආර්යවංශ සූත්‍ර දේශනාව අපෙන් පොඩ්ඩක් ඈත් වුණාට පස්සේ සිංහල හීන දීන යටප්ප විජිතවාසී බැලියෝ බවට පත් වෙලා තියෙනවා. බුදුරජාණන්සේත් මේ සූත්‍රය සඳහන් කරලා තියෙනවා ඉමේච කෝ බික්කවේ ආර්යවංශයේ සමන්නාගතෝ බික්කු උත්තරාය දිසාය චේපි විහෙරති ස්වේව අර්ථින් සහති නතං අර්ථි සහති. මහණියම් කෙනෙක් මේ ආර්යවංශය දැනගෙන කතා කරනවා නම් එයා උතුරු කුරු දිවයිනේ හිටියත් අර කවදාකවත් අධිකුසලයේ කම්මැලිකම කියන මුස්පේන්තු ගතිය එන්නේ නැහැ. එයා ඒ අධිකුසලයේ කම්මැලිකම කියන එක තද කරන යට කරන ඔබාවන ජීවත් වෙනවා. එයා දකුණු කුරු දිවයිනේ ජීවත් වුණත් සුවේව අර්ථින් සාති නැතන් අර්ථි සාති. ඒ කෙනාට මේ චන සම්පත්තිය ආවට පස්සේ වෙන මොනම දෙයක් එක්කවත් කල්පනාවක් නැහැ. උත්සාහ කරනවා චන සම්පත්තිය හිතියට වැඩිය මහත්ඵල මහානිසංස දෙයක් කරන්න. අධි කුසලයට යන්න. ඉතින් ඒ නිසා අපරාජිත ගතියක් මේකේ තියෙනවා. පුරත්‍යමාය දිසාය චේපි විහෙරති. පච්චමාය දිසාය චේපි විහෙරති. අපරදිග ජීවත් වුණත් අපරදිග ජීවත් වුණත් ඒ මිනිස්යාලා අද අවස්ථාවේදී හරියට බිස්නස් කරන මිනිසයා වැඩි වැඩියෙන් ලාභ උපයන්න සුදුසු ව්‍යාපාරවල ආයෝජනය කරන්නසේ හැම චිත්තක්ෂණයකම අධි කුසලයට එහෙම නැත්නම් මේ භාවනා රතියට භාවනා රාමතාවයට تعلق කරනවා. ඉතින් ඒක ඇත්තටම කාට හරි ඇවිල්ලා නැත්තම් ඒක තාම ඉස්මතු වෙලා නැත්තම් ඒ පුද්ගලයා පහත් කළ සලකන්න නරකයි ඒ දැන් පටවිල කරන ඒ මොළය ස්නායු මනස මානසික ආවේග පැත්තෙන් බලනට ඒ උප්පච්චි දෝෂ තියෙනවා උපති දෝෂේ ඒ මොලේ හැදිලා තියෙන හැම තමයි. ඒකට මේ ධර්ම අහන්නෙත් නැහැ. දැම්මට රසත් නැහැ. දැම්මට ප්‍රයෝජන ලැබෙන්නෙත් නැහැ. ඒක සමහර ඇත්තන්ට බටහිර පුදුමත් බුද්ධ ආගම පුදුමත් නැතුණත් මෙන්න දැනක් අහනකොටම ලොකු මේක අනුපූර්ව පිළිවෙල පිළිබඳ සතුටක් ඇති වෙලා. ඒක නට සාදර බවක් වෙනවා. ඒක ගිනාපු ගතියක් කියලා කියන්න බෑ. කුහුණුවේ ඉන්නේ කද කියන්න බෑ. ඒක නිසා යම් කෙනෙක් මේ විදිහට මෙච්චර අභියෝගශීලී ජීවිතයක මෙච්චර පරිසරේ නැස්ති වෙන තැනක මෙච්චර පිස්සම් බහුල පිස්සම් කොටුවක අපරාජිතව ගත කරන්න ඕනේ නම් මේ ආර්ය වංශයේ සඳහන් එහතර ආර්ය වංශයේ සඳහන් කරනවා නම් ඒ කෙනාට ඒ manussත්ත්ව වටිනාකම බුදු කෙනෙක් පහළ වෙච්ච බුද්ධ ශාසනයක වටිනාකම තමන්න මේ අංගපසක ටික හරියට තියෙන එකේ වටිනාකම ඒ වගේම සද්ධර්මයේ හිමි වටිනාකම අවශ්‍ය නම් පැවිදෙන්න පුළුවන්කම වටිනාකම සත්පුරුෂ සංසීවණේ වටිනාකම අනික ওই පුංචි අපි නොලබපු තාන්නමාන ලාභ සත්කාර එක බලනකොට විශාල සම්පත්තියක් විදිහට හැම වෙලාවෙම ඒකම සමාදන් වෙමින් ඒ අවදි භාවය జాగරියාම් යෝගය එහෙම නැත්නම් නිදිවැරීමේ ගතිය අවදි ගතිය ඇති ඉතින් ඒ වගේ මට්ටමකට මනස සකස් කරගත්තට පස්සේ තමයි සර්වඥාන්සේ අද අපි ඉස්සරහින් තියාගත්ත මාතෘක හැටියට එහිතම් බිකු සති සම්පජඤ්ඤේ සමන්නාගතෝ හෝති දැන් ඔබ සති සම්පජඤ්ඤේ පිටවන්න සුදුස්සා සති සම්පජඤ්ඤේ පිටවන්න ඉස්සෙල්ලා මේ අපරාජිත මනස හදා ගන්න ඕනේ කෙලස් මොන විදියට බැට දුන්නත් මේ ඊගාව අවස්ථාව ගන්නවා කවදා හරි මේක නැති කරනවා කියන හැඟීම ඒ සති සම්පජඤ්ඤයට අවශ්‍යයි. ඉතින් යම් කිසි කෙනෙකුගේ නිතර පෙළෙන නිතර යට යන නිතර පරදින නිතර ඉච්ඡා බංගච්ඡර පත්තර මනසක් තියෙනවා නම් ඒ ආ උගාක් වෙලාට මේ සති සම්පජඤ්ඤයෙන් දුක් විඳිනවා පිළිනවා පීඩාවටපත් වෙනවා. ඒ සතර ආර්යවංශ දේශනාදී සඳහන් කරනවා සර්වඥ සර්වචන් වහන්සේ ඒ කල යුතුයේ සතර ආර්ය වංශයේ කටයුතු කරන ඒ කෙනාට කවම කවදාකවත් කායෙවත් උබනදකින් කියලා වචනයක් අහන්න වෙන්නේ ඒ කෙනාගේ හිත දඹ රත්තරණක් වගේ මොන විදිහකට කෙලෙසෙන්නේ නැහැ. ඒ කෙනාට මිනිස්සුන්ට වැඩි දෙයියෝ වඳිනවා, දෙයියන්ට වැඩි බ්‍රහ්මයෝ වඳිනවා කියලා. ඒ කෙනාගේ හිත දඹ රත්තරණක් වගේ වරින් වර පිටින් කච්චල් ටිකක් බැඳ တာ පරිංගර පිට ටිකක් ඕකේ තෙල් කුණු ගෑවුනාට රත්තරන් වට්ටාකම අඩුවක් වෙන්නේ නැහැ. ඒ නිසා යා දන්නවා මම මේ වෙලාව නම් කෙලසිලා තියෙනවා. මොකක් හරි හේතුවක් නිසා. නමුත් ඒ පිට ගෑවිච්ච මේ තෙල් කුණු නිසා පිටාව මේ ආගන්තුක උපක්ලේශ නිසා රත්තරන් වට්ටාකම අඩු වෙන්නේ මනුස්සකම මනුස්සකමයි. බුද්ධෝත්පාද කාලේ බුද්ධෝත්පාද කාලේමයි. මට හම්බෙච්ච මේ අංගපසඟ ටික කෙන සම්පත්තිය හැමමයි. මට හම්බෙච්ච මේ කල්යාණ මිත්‍ර සම්පත්‍ය ධර්ම ශ්‍රවණය පැවිද්ද වගේ දේවල් වටිනාකම අඩු වෙන්නේ නැහැ කියලා ඒ පුද්ගලයාට සති සම්පජඤ්ඤයට ධෛර්යය තියෙනවා. අංගුත්තර නිකායේ සර්වචාන්සේ සඳහන් කරනවා පබස්සර මිදම් බික්කවේ චිත්තං ආගන්තුකේ උපක්ඛලිට්ඨේ උපක්ඛලිට්ඨං තාංචකෝ අසුතවතෝ පුතුජනෝ නප්පජානාති තං අසුතවතෝ පුතුජනස සමාධි භාවනා නත්ථීති වදාන මේ මනුස්සකම හම්බෙච්ච හැම කෙනාටම ඔච්චර සම්පත් හම්බෙච්ච හැම කෙනාටම හම්බෙලා තියෙන හිත දඹරත්තරමක් තමයි. ඒක ප්‍රභාසර හිතක් අබස්සර මිතම් බික්කවේ චිත්තං. ආගන්තුකේ උපක්ලිට උපක්ලිට හැම කෙනාම ඒ ඒක යෙදිච්ච තැන හැටියට ටැග් ගහච්ච තැන හැටියට මෙට්ට වෙච්ච තැන හැටියට ඌකේ වටේ තෙල් ටිකක් ගෑවිලා තියෙනවා. තෙල් කුණු ටිකක් නැත්තම් මලකඩ ටිකක් නැත්තම් ග්‍රීස් ටිකක් ගෑවිලා තියෙනවා. බැලුව බැලමට බේරේ තියෙන අර පිට තියෙන තට්ටු කුණු තට්ටුව තමයි. මානකර තට්ටුව තමයි. එහෙනම් තර ග්‍රීස් කැවිච් එක තමයි. ඉතින් ඒක හරහා දැක ගන්න තරම් තියුණු මොලයක් නැත්තම් එයා ඒක දකින්නේ කුණු ගුලියක් විදියට. තෙල් ගම් කුණු ගුලියක් විදියට එවැනි Tamange හිතට නිඳා කරගන්න ඇති ඇති දකින්න බැරි මූලික මානසිකත්වයක් නැත්තම් එවැනි කෙනෙකුට සමාධි භාවනාවක් පුදුහාමුදුරගෙන හරියන්නේ නැහැ. ඒ නිසා සාපයක් වගේ මේ ලැබිච්ච manussකමට මේ පුංචි දෙයක් නිසා මට අලියෙක් ඇතෙක් හම්බුණා අනේ මට හෙන්ඩුව හම්බුන්නේ නැහැ කියලා අපි මේ උදේ ඉඳලා හැන්දානකම් මේ චරිචුරු ගන්න දේවල් තන්නේ කරම ආමිෂයට සම්බන්ධ දේවල් මට අවශ්‍ය කරන විදිහේ රූප ලැබුණේ නැහැ ශබ්ද ලැබුණේ නැහැ මට ගඳ ලැබුණේ නැහැ මට රස ලැබුණේ නැහැ මට පහස ලැබුණේ නැහැ එහෙම නැත්නම් මට අඳුම හරි එක හරි ගියේ නැහැ කැමැති ගහරි ගියේ නෑ මට අවශ්‍ය කරන ගේ ලැබුණේ නෑ මට හම්බ කරන බෙහෙත් හම්බුන්නේ නෑ කියලා මේවත් එක සලකන මනුස්සයාට උත්සාහ කරා සමාජ භාවන හරියන්නේ නෑ කියලා බුදුහාමර සඳහන් කරනවා සරුවචනන්සේ කවදාකවත් ඒ පෞකාරයට ගල් ගහන බණ කියන්නේ නෑ ඒක පෙන්නලා එතනම යටින් සඳහන් කරලා තියෙනවා අංගුත්තර නිකායක නිපාතේ පබස්සර මිදම් බික්ක වේචිත්තං ආගන්තුකේ උපක්කේතේ උපක්කලිතා ඉස්සලගේ කියන්නේ තං සාසුතෝතෝත අසුතෝතෝ පුතුජනෝන අපජානති. අනුභව ශික්ෂාව නැති කෙනා ඒක දන්නේ නැති නිසා එයා ඒක පාචල් කරනවා. ඒ මගේ හිතනම් කඩප්පුලි හිතක්. මහා කෙලස් වලට අදින හිතක්. හැමදාම මේක මේ කෙලස්මයි වැగిරෙන්නේ කියලා අර පිට තියෙන එක විතරයි දකින්නේ. මොකද අහලා නැති නිසා. අහලා ඉතනේ පොඩ්ඩක්වත් අඩු ගන්න ටිෂු පේපරයක් දාලා පිහලවත් බලලා නැහැ මේක. ඇතුලේ රත්තරන් තියනවාද කියලා. නිකන් ඉදිකට්ටක් ගන්න හුරුවුවා නම් ඕනම කෙනෙකුට තේරෙනවා කොච්චර ගුණ තිබ්බත් අතට රත්තරන් තියනයි කියන. ඒ මනසේ දෙකම කරලා නැහැ නිසා මනසට හැකි සංඥා වෙන්නේ නැහැ. නමුත් ඊට පස්සේ සර්වඥාසේ සඳහන් කරනවා පබසල මෙදම් බික්ක වේචිත්ත ආරන්තුකේ උපක්ලිට උපක්ලිට ආර ප්‍රකාශය හේමම කරනවා. අහන්න මේ හිත ප්‍රභාසරයි. ස්වභාවයෙන්ම ප්‍රභාසරයි. උග කාල් මාක්ස් කිව්වා. මනුෂ්‍ය ස්වභාවයෙන් හොඳයි. ඇසුර නිසා නරක වෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ කියවා මනුස්ස කමම ප්‍රතිලාභයක් කියලා. තමයි තවිට බලන්න හිම්බිරිස්සාවක් ඇස්සක් මිස්සක් කරිච්චාම අපි කොච්චරක් සමහරලාට ඒක ගැන කල්පනා වෙලා පශ්චාත්තාප වෙනවාද කියලා. ඒකට අපිට අර ඔක්කොම මතක නැති ඒ වෙනුවට සුතවතෝ තං සුතවතෝ අරිය ශාවකෝ ජානාති. බුදුබණාහ අනුපප ශික්ෂාව තියෙන ඒ වගේම අනුපප කිරියා ඒ බන දරාගෙන ඉන්න කෙනාට මේක ඇහෙනවා. මේ වෙලාවේ නම් මම දන්නේ නැහැ. නමුත් මනුස්සකම කියන්නේ ලොකු දෙයක්ලු. මනුස්සයිත හැම වෙලාවෙම ප්‍රභාස්වරලු. බුද්ධහසත්ත්ව මනසලා කියලා තියෙනවා. මේක පොඩ්ඩක් සලකලා බැලුවොත් මොකද කියලා ඒ සුතවත් අරිය ශ්‍රාවකයාට ඒකේ සමාදානයක් තියෙනවා. ඒකට එළඹ වාසියක් තියෙනවා. තන් සුතවත් අරිය ශ්‍රාවකස්ස සමාධි භාවනා අත්‍යීති වදාන. එයාට භාවනා කරොත් හරියනවා. අන්න එහෙම කෙනාට තමයි බුදුහාමුදුරුවෝ අනු මේ වගේ උපදෙස් දෙන්නේ එයා দমনය කරන්න පුළුවන් පුද්ගලෙක්. මනුස්සකම අගය කරන පුද්ගලෙක්. ඒ වගේම මේ තමන්ගේ දැනට තියෙන ටික ලබන්න තියෙන දෙයට වැඩි කියලා හිතන කෙනෙක්. එහෙම කෙනෙකුට තමයි මේ අනුපුප්ප සික්ඛා අනුපුප්ප කිරිය අනුපුප්ප ප්‍රතිපදා හිතින්නේ. ඒ විදිහට අන්නේ අවදි භාවයේ හැකි සංඥාවේ අවදිය జాగරියාන යෝගය ඇති කරගත්තේ නැත්නම් අපි ගත්තොත් මේ జాగරියානෝ කියලා කියන යෝගේ නැති පැත්ත කියලා කියන්නේ නිදිමත කියලා ගත්තොත් අපි ඒක ගත්තොත් මේ තීන මිද්දේ කියලා තීන මිද්දේ ආපු වෙලාවක නැත්නම් භාවනාදී කම්මැලිකම නිදිමත ගතිය ආපු වෙලාව බැලුවොත් Tamange භාවනාවට අවශ්‍ය සියලුම කරුණු අංග සම්පූර්ණ වෙච්ච වෙලාවට තමයි නිදිමත එන්නේ. ලෙඩක් අසෙනියක් තියෙනකොට නිදිමතක් එන්නේ. කවුරු හරි සබ්ජෙක්ට් කරනවනම් නිදිමත එන්නේ නැහැ. වෙන මොන හරි දත එකක්වත් බඩ එකක්වත් වෙන නිදිමතේ. ඔක්කොම හරි ගියාට පස්සේ නිදිමතේ. ඒ නිසා නිදිමතට කියනවා මහවරයි කිය. මෙච්චර අමාරුවෙන් හම්බ කරපු විදිහට විවේක ස්ථානයක් හම්බෙලා වාඩි වෙන්නත් හම්බෙලා සත්‍ය කරතර මොකුත් නැහැ. ඔක්කොම තියෙනවා නිදිමතේ. ඉතින් ඒක නිසා ඒ කෙනාට සිද්ධ වෙනවා දැනගන්න. මේකට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරන්නේ නැතුව මේ භාවනා ජීවිතය ඉදිරි ගමනක් නැහැ. ඉතින් ඒක සඳහා එයාට අර මානසිකත්වයක් ඇති කරගන්න ඕනේ අවදි මානසිකත්වයක්. ඒකට දැන් කාලේ සඳහන් කරන්නේ හැකි සංඥාව කියලා. පොසිටිව් තින්කින් කියලා. ඉතින් අන්නේ ගතිය ඇති කරන්නයි බුදුහාමුදුරුවෝ මෙතෙන් එනකන් ඔය සීලය, ඉන්දිය සංවරය, භෝජනෙමත් අඤ්‍යතාවය, ජාගලියාන් යෝගය දිගට කටයුතු කරලා තින්නේ මෙවුවා පිළිබඳ තැකීමක් නොකර කදාක තමයි මේ බුදුජානක වහන්සේගේ තියෙන මේ ප්‍රබුද්ධ ධර්මය නැත්නම් මේ සජීවී ධර්මයට සම්බන්ධ වෙන්නේ. ඒ සඳහා ඒ කළ යුතු කාරණා ටික තමයි අනුකූප කිරියා වශයෙන් සඳහන් කරලා තියෙන්නේ. අන්නේ වැනි මානසිකත්වයක් ඇති වුණාට පස්සේ එවැනි කෙනාට සති සම්පජඤ්ඤය බුදුජානක මතක් කරන දැන් හරි මේ මූලික සුසුකන් ටික හරි දැන් සති සම්පජඤ්ඤය වඩන්නේ. ඒ සති සම්පජඤ්ඤය කියන කෙනේ සිහි නුවණ කියන පද දෙකටයි අපි සිංහලයේ මේක යොදන්නේ සතිය සිහිය කියලා සඳහන් කරනවා සම්පජඤ්ඤය කියන එක නුවණ කියන එක සඳහන් කරනවා ඒ නිසා සිහි නුවණ පිළිබඳව එහෙම නැත්නම් තව ඉදිරියක් පිළිබඳව එහෙම නැත්නම් අධිකුසලයක් පිළිබඳව මහානිසංශයක් මහත්ඵලයක් පිළිබඳව කටයුතු කරන්න නම් මේ සිහි නුවණ දෙක අවශ්‍යයි මේ මෙතෙක් අපි කොට ගහගෙන ආපු ක්‍රමේ සීලය, ඉන්ද්‍රිය සංවරය, භෝජනීය මත්ඤ්‍යතාවය ආහාර පමණ දැන වැළඳීම සහ ඉන්දමේ ජාගරියාන යෝගයේ වගේ හරහා මේ සතිය ගන්න එකක් එක පැත්තක් මේ මේ ඝන හොග්ගක මොග්ගල්ලාන ගේ ක්‍රමයට අනුයාත වේද දේශනා කිරීම. නමුත් මේ සතියම මේ සීලයම සමාවෙන්න මේ සීයම මේ ඥාණයම නැත්තම් සිහිනුවනම නැවතත් තමන් ඇති කරගත්ත ඒ සීලය අලුත් වැඩියා කරලා පණපෝල ආඩම්බර කරලා දෙන වෙලාවකුත් තියෙනවා. ඒවා අනිත් පැත්තට පටිච්චසමුප්පන්න විදිහට වැඩ කරනවා. ඒක නිසා දැන් අපි කරන්නේ සීලේ ඉන්ද්‍රිය සංවරය භෝජනේ මත්ඤ්‍ය සහ ජාගරියාණු යෝගේ. නමුත් සති සම්පජඤ්ඤ සූත්‍රය එකක් ගත්තොත් සර්වචාන් සඳහන් කරලා තියෙනවා. සර්වචාන්නේ මම ඒ සඳහන් කරන්නේ. යම් කිසි කෙනෙක් මෙතෙන් යනකම් මේ ගුණ ටික වඩ아가න සති සම්පජඤ්ඤය පිළිබඳ සර්වචනාංශයේ දෙන උපදේශය සිහිනවන ඇති කිරීම පිළිබඳ උපදේශයට අභික්කන්ති පටික්කන්ති සම්පජානකාරී හොති ආලෝක අලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති කියලා ඉස්සරහට යනකොට 100න් 100 නෝනින් යන්නේ පසට එනකොට ඒ කරන වැඩේ පිළිබඳ සිහිනුවන තියාගන්න. අත නමනකොට, අත දිගාරිනකොට, පැත්ත බලනකොට, ඉස්සරහ බලනකොට ආදී වශයෙන් මේකේ සඳහන් කරන ප්‍රධාන වශයෙන්ම එක ඉරියව්වක සතිය පවත්වපු කෙනා ඒ ඉරියව්ව මාරු කරනකොට ඒ සතිය කඩා ගන්න නැතුව ඉඳීමේ ඉරියාපත සංධියකදී ලබන ලද සතිය, උපේන ලද සතිය ආරසා කිරීම පිළිබඳ වටිනාකමක් තියෙනවා. ඒක ඇත්තටම මෙතෙන් ආව පාරටත් කරන ගෞරවයක් වෙනවා. ඒක නිසා යම් කෙනෙක් ඒ විදිහට සති සම්පජඤ්ඤය වඩනකොට අපි ගොඩාක් ප්‍රශ්න අපිට මතුවෙන ඒවා තමයි මේ ධර්ම සාකච්ඡාවේදී. අපි මේ වගේ ප්‍රසස්ත තත්ත්වයක් අරතදී ඇති කරගන්න සතිය කොහොමද අපි ගෙදර දොරට ගෙනියන්නේ? කොහොමද අපි කාර්ය බහුල ජීවිතයට ගත කරන්නේ කියලා. ඒ කියන්නේ මේ එක ඉරියව්වක පවත්තන සතිය ඉරියව්ව මාරු වෙනකොට වට ගන්න නැතුව හලා ගන්න නැතුව ගෙනියන හැටි. එහෙම නැත්නම් කියනවා නම් රිලේ රේස් එකක් දුවනකොට එක්කෙනෙක් අරගෙන ඉන්න බැටන් එක අනිත් එකකට මාරු කරනකොට බිම වට ගන්න නැති වුණොත් අර ගෙනාපු ලීඩ් එක අරගෙන යන්න පුළුවන්. බිම වැටලා අහුලන්න ගියොත් ඒ අත්‍චිබිච්ච ලාභේ ගන්න බැරි වෙනවා. ඒක නිසා ඒ අතිගතට මාරු කරන වෙලාවල් කාර්යබහුල ජීවිතේ එමටයි. අනේ ඒක පිළිබඳව අවතියක් ඒක පිළිබඳව జాగටි ආනියෝගයක් තමයි මෙතන සති සම්පජාඤ්ඤය කියලා කියන්නේ. ඒක නිසා ඉදිරියට යනවා ගිහිලා ආපහු එනකොටත් ඒ සතිය තියෙනවා. ඒක ਸਰවචනාංශේ භික්ෂුන් වහන්සේලාට පෙන්ලා දෙනවා ගතපච්චාගත වතන. උදේ තමයි සිවුර ඇඳගෙන පාත්‍රය හොදලා බඩතුලි සංගවාගෙන පිටිපස්සේ වඩිනකොට පෙර ගමනක් යනවා. යනකොටම අදිස්ථාන කරගෙන යන්න ඕනේ. මම මේ ගෙනියන සතිය කඩා ගන්න නැතුව එන්න ඕනේ කියලා. ඒ නිසා ඊට පස්සේ ආරණ සීමාවෙන් එළියට ගිහිල්ලා ගාම සීමාවට ගිහිල්ලා ගෙවල් උපචාර ගෘහපචාරයට ගිහිල්ලා ගෙයින් ගේ පිට පාත වඩනකොට ඒ ගෙවල් වල নানা ප්‍රකාර විකාර දර්ශන තියෙනවා. අසුභ දර්ශන, අකප දර්ශන ගොඩාක් දේවල් තියෙනවා. ඒ වගේම ජරාව ඒ එන හැම එකකදීම ඒ භික්ෂුව යනකොට ගිනිච්ච සතිය ආපහු එනකොට ගේන්න බැරි නම් ඒකට කියනවා ගතපච්චාගත වත දෝෂයක් හිටිනවා කියන්නේ. යම් කෙනෙක් අදිස්ථාන කරගත්තොත් මම මේ යන ගමන මේ පින්න පාති වඩින්නේ බුද්ධාජොත්තුමෙන් වහන්සලා මේ ආලෝකිත විලෝකිතේ ඉස්සරහට යන පස්සට යන මේක නම් කියන අභික්කන්ත පටික්කන්ත කියන එක. ඉස්සරහට පස්සට යෑමේදී ගිනින සතිය ගේන්න ඕන කියන හැඟීමෙන් ගියොත් හැම වෙලාවෙදීම පිට වෙන්නෙම සතිය පිටවගෙන ගමනේදී හැලුනොත් හැලෙන බව දන්නා නැත්තම් පුළුවන් තරම් ආපහු වෙනකන් ඒ සතිය අරගෙන ඉන්න උත්සාහ කළොත් ඒකදී බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙකුට පෙර කරන ලද ගතපච්චාගත පිළිබඳව අයිතිවාසිකමක් තියෙනවා නම් සීට්ටුවක් ඇද්දෝ සූපයක් ඇද්දොත් එයාට වැඩිම තෑග්ග ලැබෙනවා කියන්නේ. ආමතර සම්බන්ධකමක් තියෙනවා. ඒක නිසා යාත ඕනේ නම් ওই ජැක්පොට් එකක් එම ගහගන්න කරණ තියෙන්නේ යනකොට එනකොට 100ෙන් යන්නේ. ඉස්සරහට යනකොට 100ෙන් එනවා, එනකොට 100ෙන් එනවා. ඔළුව අංජබජල්ලුනොත් ගිහිල්ලිය ලැබුණාට දැකපු ගමන් අවුල් වෙලා ආපහු එනකොට ඒ කියන්නේ අපිට කවදාකවත් උපයන්න පුළුවන් වුණාට අරසා කරන්න දන්නේ. ඒ නිසා සති සම්පජඤ්ඤය කියන එක පරිශනාකාරයක ඇති කරගත්ත යම් ප්‍රයෝජනයක් ශේෂ්ඨ මට්ටමේදී කොච්චර දුරට ඇති කරගන්න පුළුවන්ද කියලා ඒක ඉදිරි පැත්තට වැඩිවීමක් තමයි තියෙන්නේ. ඒක නිසා සත්‍යපට්ඨාන සූත්‍රයේදී පටන් ගන්නකොටම ආනපන සතියෙන් පටන් ගන්නවා. නමුත් මේ ඝනක මොග්ගල්ලාන සූත්‍රයේදී මේ සති සම්පජඤ්ඤය අඳුරලා දෙන්නේ ගොඩාක් පස්සේ. මේක පිළිබඳව සංස්කෘත පදනම සහ පාලි වදනමේ බලනකොට සතිපට්ඨාන සූත්‍රයේ සංස්කෘත පොතේ ආනපානේ හඳුන්ලා දෙන්නේ පියවර කීපයකට පස්සේ කියලා සංසන්දනය කරපු ස්වාමීන් වහන්සේලා සඳහන් කළා තියෙනවා. ඒ කියන්නේ සෑහෙන මට්ටමකට පරිසරය සකස් කරගත්තා පස්සේ තමයි ඒ අවදි භාවය ඇති වෙච්ච කෙනාට තමයි ඒ ඇතික සතිය ඇති කරගත්ත සතිය ඉරියව්වෙන් ඉරියව්වට ඉරියාපත සංධියකදී නඩත්තු කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඇත්තටම මෙහෙම ඉරියාපත සංධියකදී කිනිච්ච සතිය නඩත්තු කරගන්න බැරි නම් එයාට හැමදාම පශ්චාත්තාවයක් එනවා. උපයන්න දන්නවා. උපයනදී අරස කරගන්න දන්නේ නැහැ. ඉතින් ඒකකොට ලාහට ගෙම්බ එකතු කරුවා වගේ කොච්චර ගෙම්බ එකතු කරුවත් ලාහට එකතු කරන්න ඉස්සලා පයි. ඒ නිසා එහෙම නැත්නම් මේ ඇන්ජල් කූඩේකට වතුර පුරවන්න හදනවා වගේ. එහෙම නැත්නම් හිල් තියෙන අතකට සියුම් වැලි පුරවන්න ගියාම ඇඟිලි අසෙන් හුරු රබහිනවා වගේ. ඒ නැති නැවත නැවත ඇති වෙන දේ කඩාවැටීම අසති අසම්පජාන කියලා කියනවා. සතිය නෑ, සම්පජන්නේ නෑ. ඒක නිසා තමයි උපේන දේට ගෞරව කරලා ආරසා කිරීම සඳහා අර කලින් කියපු ගුණ ධර්ම ටික අවශ්‍යයි. ඒ නිසා එහෙම කරාට පස්සේ ඒක නා මොනවා හරි ක්‍රමයකට සක්මනේ හෝ පරියන්කේ හෝ ඒ සතිය උපයාගෙන ඊට පස්සේ අපි ගත්තොත් උදාහරණයක් වශයෙන් පරයන්කේදී අපි රූප බලන්නේ නැති වෙන්න ඇත්ත ඒක වහගෙන සද්ද නැති තැනකට ගිහිල්ලා ගන්ධ රස කුප්පන් නැති පරිසරයකට ගිහිල්ලා කය තැම්පත් කරන කිසිම චේතනාවක් නැතුව තියන්න පුළුවන් ඉරියව්වක. එතකොට හිතේ කිසිම මෙහෙවීමක් නැහැ. ඒකට කියනවා සියල්ල අවිඥානිකව සිද්ධ වෙනවා කියලා. කියලා අචේතනිකව සිද්ධ වෙනවා කියලා. කී සියල්ලම අසංස්කාරිකව සිද්ධ වෙනවා. ඊට පස්සේ හිත තමයි යොදලා බලන්නේ මේ අසංස්කාරිකව සිද්ධ වෙන දේ දිහා. ඒ නිසා අපි භාවනා ශාලාවල් හදා ගන්නවා. ඒ ශබ්ද නැති වෙන්න හදාන විවේක ස්ථාන ඇත්තක වහගෙන ඉතින් ඒක දිහා බලහන් ඉන්නවා. ඉතින් එතකොට අපි හිතමු යම් ප්‍රමාණයක් සතිය ආවම ඒ පුංචි සද්දයක් ඇහෙනවා. එහෙනම් ටික විනාඩි දෙක තුනක් යනකොට වේදනාව එනවා. නැත්නම් හිතවිලි එනවා. එන හැම වෙලාවකම අර තන වඩාගෙන යන පුංචි සති අංකුරයට පාදසිත වෙනවා. ඉතින් මේ සති සම්පජාඤ්ඤය ගැන හැඟීමකුත් නැති, ජාගරියාන් යෝගයේ කියන අවදි මනසකුත් නැති කෙනා මේ පුංචි හැම දෙයකටම හිත නරක කරගන්නවා. හිත නරක කරගෙන අර එනේන හැම එකටම යුද ප්‍රකාශ කරනවා. ශබ්ද ඇහෙන්නම බෑ. වේදනාවක එන්නම බෑ. හිතවිල්ලක් එන්න බෑ මොකද තාම සත්‍ය පිළිබඳ අව탁සේරුවක් තියෙන්නේ. නමුත් භාවනා කරගෙන කරගෙන ගිහිලා කමටහන් සුද්ධ කරලා සුද්ධ කරලා කාරණා තේරුම් ගත්තොත් ඊට තේරෙයි අපි මේ নানা ආකාර කාම සංඥා නැති කිරීම සඳහා ආනාපානේ නැමැති රූප ධර්ම ඉස්සර කරගෙන ඒක මත ඒක අරමුණක් කරගෙන සතිය පිහිටුවාගෙන යනකොට අපිට හැමදාම ආනාපානට මුණ දාගෙන ඉන්න පුළුවන් වෙයි කියන කතාවක් තියෙනවා නම් ඉතින් අනිත්‍ය ධර්මයක් කතා කරන්න බෑනේ. ඒක එහෙම නිත්‍ය එකක් නෙවෙයි. අපිට වැරදි ටිකක් ආයෙ පටන් ගන්න අපිට සලකුණක් තියෙන්න එපායි. බෙන්ච්මාක් එකක් මූලික කුණ්‍යයක් කුණ්‍යර තියාගන්න. ධානය යනකොට සත්‍යයක් ඇහෙනවා. ඉතින් ඒකට යෝගාවචරය జాగරියාන යෝග නැත්තම් අවදි මනස නැත්තම් අවදිමන ශක්තිමත් ප්‍රසන්න මනස කියන්නේ එයාට උත්සාහ කරන්න පුළුවන් නම් දැන් සද්දයක් නැති තැන ධානාපානෙ මෙහෙමයි. දැන් සද්දේ බාධා තියෙද්දී ආනාපානෙ මෙහෙමයි කියලා සද්දෙට මුල් තැන නොති ඒ බාධාවක් තියෙනකොට ආනාපානෙ වැඩ කරන්නේ කොහොමද කියලා බලන්න හැඟීමක් මෙහෙමක් තියෙනවා නම් එයා උත්සාහ කරන සද්ද ආපමණින් හිතකසා දාලා අතකසා දාලා නැගිටලා කලබල වෙන්නේ නැතුව සද්දේ මට ආනාපානේ බාධක මට්ටමේද තියෙන්නේ නැත්නම් සද්ද පසුබිමේද තියෙන්නේ පසුබිමේ තියෙනවනම් මට දිගටම ආනාපානේ බලාගෙන යන්න පුළුවන් ඒ වගේම යම් යම් පුංචි වේදනා එනකොට එන වේදනාව ආනාපානේ තලාව බාගෙන යටපත් කරගෙන යන එකත් එහෙම නැත්නම් වේදනාව දැරිය හැකි ඈතක තියෙන එකක් නම් මේ ආනාපානය සත්‍යයත් එක්ක තිබුණ කණතිනුව බාධා කරගන්නේ නැතුව යන්න පුළුවන් වුණොත් පුංචි වේදනා ටිකක් තියෙනවා පුංචි ශබ්ද වර්ගයක් තියෙනවා ඒ කෙනාට සතු වෙන්න පුළුවන් මේ වේදනාවක් නැති තැන, ශබ්ද නැති තැන පිහිටවන සතියට වැඩිය බොහෝම බලවත් සතියක් තියෙනවා. වේදනාවක් තියෙන තැන, ශබ්ද තියෙන තැන තියෙන සතිය. ඒ කියන්නේ ප්‍රධාන දේ අපි මූල කර්මස්ථානේ ආනපානේ දන්නවා. ඒකට කෙනෙහිලි තියෙනවා. බාධක ධර්ම තියෙන තියෙද්දි සතිය පවත්නවා නම් මේකෙන් තමයි සම්පජන්‍ය වැඩේ. ඒ දෙක අතර සම්බන්ධතාවය බලනවා ආනාපානෙද ළඟ තියෙන ශබ්දද ළඟ තියෙන. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ආනාපාන පිළිබඳව තමන් දන්නවා කියලා කියන්න නම් ඒකේ පැතිකඩ 11ම දැනගෙන තියෙන්න ඕනේ නැත්නම් දන්නේ නැහැ. මොකද්ද පැතිකඩ 11 කියන්නේ? দূරේ සාන්තිකය කියලා පැතිකඩ දෙකක් තියෙනවා. ආනපනේ ළඟ සහ දුර කියලා. ඉතින් দূරේ සාන්තිකයක් අපිට ගන්න බෑ ආනපනේ වෙන කෙනෙක් කියලා ගන්න නැත්තම්. ආනපනේ බාධකයක් එනකොට තමයි අපිට කියන්න පුළුවන් බාධකයේද ළඟ තියෙන්නේ ආනපනේද ළඟ තියෙන්නේ. අපිට යම් වෙලාවක බාධකේ ළඟ නම් ආනපනේ ලීන වෙනවා, තුච්ච වෙනවා, බල අල්ලගන්න බැරි වෙනවා. ආනපන ළඟ තියෙන බාධකයේ අතන බාධකේ මේක අහවල දෙක කියලා අඳුර ගන්නත් පුළුවන් නමුත් ළඟ තියෙන ආනපන දැනගන්න පුළුවන් මෙන්න මේ දෙක අතර වෙනසත් අර ඉරියාපත සංධිය වගේ අර්ථ ඡායාවක් තියෙනවා. තන්නිකර සුද්ධ වශයෙන් ආනපන කියන එක හොඳයි. නමුත් වෙන එකක බාධාවක් කුරුට්ටුවක් රණ්ඩුවක් ගැටුමක් එක්ක තියෙද්දි තියෙන සතිය වඩා හොඳයි. මොකයි කියන්නේ අධි කුසලයේ කියලා. ඒ නිසා කුසලයට ගිය කෙනා නිතරම මොනවාට බාධාක් ආපුම අතර සාදාලා චෝදනා කරලා නැගිටලා යන වෙනුවට ඒක තියෙද්දිත් මේ වැඩේ කරන්න පුළුවන් නම් ඒ ඉතිරි ප්‍රතිරියාවක් වෙනවා. ඒ වගේම බලන්න ඕනේ ආනපානතියදී සද්දයක් ඇහෙනවා. මගේ වැඩි මන අපේ. සද්දෙටද තියෙන්නේ ආනපානෙට තියෙන්නේ. ඒකට හීන ප්‍රනීත වශයෙන් සරුවත් chance සඳහන් කර තියෙනවා. හීනයි කියලා කියන්නේ තුච්ච නිහීන දෙයක්. ප්‍රනීතයි කියලා කියන්නේ බව රසවත් දෙයක්. මේ දෙකක් රණ්ඩු කරනකොට මගේ වැඩි ඡන්දේ වැඩි ගෞරව සංප්‍රයුක්ත යදෝම තියෙන ආනපානෙටද එහෙම නැත්නම් සද්දෙද මේක සමාහලාට ආසාව නිසා තියෙනවා ද්වේෂ නිසා සිද්ධ ඉතින් ඒ දෙක වෙන්න නම් කොහේරි කෙනහිල්ලක් තියෙනවා කෙනහිල්ල තියෙද්දි බලන්න ඕනේ ආදන් දෙකක් ගැටෙනවා මේ ගැටනකොට මම අරස කරන්න හදන්නේ බාධා වැටි වෙලා චෝදනා කරලා අතකසා දාලා නැගිටින එකද නැත්නම් ආනපානින් එකද කියලා ඒ වගේම තියෙනවා අජ්ජත් බහිද්දා කියලා. දැන් ආනාපානේ ඇතුළට වගේ රිංග ගත්තොත් එහෙම අපමට අහිත සමත සමාධිය නම් අර්පණ සමාධිය කියලා කියනවා. ආනාපාන නිමිත්ත ඇතුළට හිත යනවා. නැත්නම් අරමුණට හිත ගියාම අනික මොන දේවල් තිබුණත් කිසි බාධාවක් වෙන්නේ නැහැ. නිකන් වෙලින වදින කුටීරයක් ඇතුළට ගිය කෙනෙකුට විදබිමේ වෙද වෙඩි වලින් බාධාවක් වෙන්නේ නැතුව වගේ අර්ශාද. ඒකට තමයි දන්නවා ආනාපානේ ඇතුළේ ඉන්නේ අනිකුත් අරමුණ තියෙනවා පරිබාහිරේ තියෙන. සමහර වෙලාවට තේරෙනවා ආනපාන කොන් වෙලා එළියට ගිහිල්ලා මේ අනිකුත් පාදා නිසා හිත චංචල කම්පන වෙනවා. මේක එකක් තමයි දකින්න එක. මේ විදිහට වෙන් කළ දාන එක ඒක ප්‍රකාශ කරන්න පුළුවන් නම් ප්‍රමාණපණ කරනවා ආනපන සිව් වෙලා හොඳට ඒක ඇතුළට ගියා ඒකට මට සද්ද ඇහුණා. මට එකෙන් බාධා වුණේ නැහැ. එහෙනම් තමයි පුංචි පුංචි වේදනා තිබුණා. ඒ විචි යත්‍රේ වේදනාව භාවන විචිත්‍ර කරනවා. භාවනාව විවිධාංගීකරණයකටපත් කරනවා. විචිතුරු කරනවා. අත්විචි විහිදි වැඩිලා මල්පල ගන්න වෙනවා. අන්න ඒක උනාට පස්සේ ඒක ප්‍රකාශ කළොත් එතන යා జాగරියානෝගයට උදව් කරා වෙනවා. හිත අවදි කරගන්න බාධාවක් ආවම කඩාගෙන යන්න උදව් කරා වෙනවා. එහෙම නැතු වෙනකොට පශ්චාත්තාප වෙලා නී මට මෙච්චර තීදි වේදනාව එනවනේ කියලා පශ්චාත්තාප වෙන්න කියොත් జాగරියාන යෝගයට උදව්වක් වෙන්නේ නැහැ. සති සම්පජඤ්ඤයට උදව්වක් වෙන්නේ නැහැ. ඒ වගේම අතීතනාගත පච්චුප්පන්න වශයෙන් මේ ආනාපානයේ එnde ඉස්සරළම ආනාපාන පිළිබඳ මුල බලන ආසුලුව ආරම්භය බලන ආසුලු සතියක් මට තියනවාද නැත්නම් හොඳට නාස්පුඩු පුරවාගෙන ආනාපානයේ අද්දි මැද කොටස බලන ගතියක් තියනවාද ආනාපානයේ ප්‍රස්වාසයේ ගෙවිලා ගියත් ගෙවිච්ච ප්‍රස්වාසය දිහා අන්තිම බිඳුවට බලන විදිහේ අනා අතීත වශයෙන් බැලීමක් වශයෙන් ඒ ආනාපාන මුලමදාක බලනවා නම් ඒ යෝගාචර තියෙනවා ඒ වෙනි දේවල් බලන්ද බාධාවක් එක්ක සංසන්දනයක් නැතුව බෑ. අන්නේ සංසන්දනයේ සඳහා එන බාධාවල් මෙතෙක් බාධක වුණාට දැන් සාධක වෙනවා කියන එක තමයි සත්‍ය සම්පජන්ණී කියන එකේ සියුම් අර්ථය දෙන්නේ පරියන්කේ. එතකොට සක්මන් කරනකොට අපි ගොඩක් පොඩි දවසල කතා කරා. ඒ සක්මණේ තමයි හිතවිලි බහුල වෙනවා. මහාට නිදිමතත් බහු වෙන වෙලාවක් තියෙනවා. විශේෂයෙන්ම කෙලවරට ගිහිල්ලා හැරෙනකොට හිත විවිධ අරමුණු දිගේ හිත පැහැර ගැනීම සිදු වෙනවා. අන්නේ වෙන වෙලාවෙදී ඒවට වෛර කරන්නේ නැතුව ඒව තියේදී මම කොහොමද මේ ගත්ත අදිෂ්ඨාන ගත්ත වගකීම ධූරය කඩා ගන්න තු යන්නේ කියලා පරියන්කයට වැඩිය ලොකු විවිධාංගීකරණයකට ඉඩ එනවා සක්මනේ. එනිසා සක්මන් භාවනාව කාට හරි හරි ගියයි කියලා කියනවනම් ඒක නට බොහෝ වෙලාවට ගෙදර ගියාම මොකද්ද කරන්න ඕනේ? ටිකක් කම්පන චංචල කොහොමද කරන්න ඕනේ කියන එකට පරියන්කට වැඩිය ලොකු අත්දැකීමේ පුළුල් භාවයක් යනවා. සක්මනේ හම්බෙන අත්දැකීම ටිකක් කරදරකම් කටළු මැද කෙරෙන එකක්. ඒ දෙයම තමයි එදිනදා වැඩ කරනකොට මම දැන් මෙතන ඉලා අතෙන්ට යන්නයි තීන්දුව කරලා තියෙන්නේ කියලා තමන්ගේ ගමනේ යන ගමන රූපත් පේන්න පුළුවන් සද්දත් ඇහෙන්න පුළුවන් වෙන දේවල් යන්න පුළුවන් නමුත් මේ යන ගමන මේ පේන අතරමඟදී හම් වෙන රූප ශබ්ද ගන්ධ නිසා ගමන හැරවුනොත් වෙන ගමනකට වෙන තැනකට ගියොත් අපි අර પરමාර්ථය ළඟා වීම සිද්ධ වෙන්නේ නැහැ. ඒක තමයි හුඟක් වෙලාවට එන්නේ. හොඳම නිදර්ශනය තමයි දෙන්නේ කයිවාරු කරන කෙලිනකොට පැත්තකටලා පොඩ්ඩක් මාතෘකාව ගැන අහගෙන ඉන්න එක එක්කත් නැහැ. මේ කිව්වා ඒකෙන් තව එකට පැන්න, ඒකෙන් තව එකට වෙන කිසිසේත්ම තේමාවක් නැහැ. ඒක සම්පප්පලාවල ප්‍රධානම සැකිල්ල එකයි. කොයි කරේකේ මොකක් හරි කියනවා. ඒකට කොනේ සම්බන්ධ වෙන තව එකක් කවුරු හරි කියනවා. ඒක දිගේ දිගට කතා කරලා තව එකට යන අන්තිම බලනකොට කොහෙන් පටන් ගත්තද මොකක්වත් නැහැ. ඕනේ නම් හන්සාත් වාතාව කියවන්න ඕක තමයි ලෝකේ තියෙන ලොකුම පච තියෙන පොත. එක එක එක එක අර ගල් ගහගන්න. ඉතින් ඕක තමයි ඇතුළත කතාව කියන්නේ. ඕක ඉතින් පිටත කතාවත් එක්ක සම්බන්ධයි. කිසිම තේමාවක් නැහැ. එක්කෙකුට ඔක්කන්නේ යහපත්යක් නැහැ. කොයි එකට ඊගාට පණීද මේ මාතෘකාවෙන් කොයි එකට පණීද කියලා දෙන්නේ කතා කරත් එකයි ඇතුළත කතාවෙත් එකයි. නමුත් මේක ලැජ්ජ වෙන්න දෙයක්වත් මේක සීලේ කඩන දෙයක්වත් නෙමෙයි මේ තමයි මේ පිස්සු වතුරගේ හැටි. මේ ජීවිත අඩු ගන්න මේකේ තේමාව අනිත්‍ය බව තේරුම් ගන්න පුළුවන් නම් තේමාව වග වෙන්නේ කියන එක මේ චිමුණකින් ඊගාකට පන්නේ ඊගාට මේක තමයි අනිත්‍ය කියන්නේ ඉතින් මේක ගැන පච්චාත්තාව වුණොත් අපිට කවදාකවත් අවදි මනසක් ගන්න බෑ අපිට සති සම්පජඤ්ඤයක් වඩන්න බෑ මේක දිහා බලන්න කියන මගේ චේතනාව නම් තියෙන එකම තේමාවක් දිගේ යන්න තමයි ඒත් මේක කියන දේ අහන්නේ එකින් එකට පණින්නේ කිසිසේත්ම සැලසුම් කරලා නෙවෙයි ඉතින් ඒක ඉතාමත්ම දක්ෂව පෙන්නනවා න්‍යායපත්‍යක් නෑ මට ආඳුම්ට්ටු කරන්න බෑ මේකෙන් අනිත්‍යයි ඉතින් අපි අනිත්‍ය කල්පිත කරලා කැමතිත් නෑ ඒක පාලනය කරගන්න බැරි අනාත්ම ලක්ෂණ දකින්න කැමතිත් නෑ ආන මේ හිතවිලින එක නැතර කරන්න කොහොමද මේ දකින්න බලන බලාපොරොත්තු වෙන අනිත්‍ය දුක්ඛ අනාත්මේ මූලික ලක්ෂණ පෙන්නකොට ඒකට හරස් කපනවා මොකද සති සම්පජන්‍ය දන්නේ නැහැ ඒ වගේම මේ අල්පන ලස්සේ මේ එහාට මට තට්ටු මාරු වෙනකොට අවදි මනස වත් ගන්න තු ඉන්න එක දන්නේ නැහැ. ඉතින් එහෙම කෙනාට මේ හැම ඉන්න හැම එකම බාධා වෙනවා. නමුත් අවදි මනස කියලා කියන්නේ මේ තේමාව ඒ තරම්ම චපලයි. තේමාව ඒ තරම්ම වගනුවේ එකින් එකට පයින් මේ තමයි අනිත්‍ය කියලා කියන්නේ. උත්වා අභාවතා, අනිච්චතා, විලෝපනතා, විපරිණාමතා. මේක දෙන්නේ වෙනසක් නැහැ. මේ ලෝකේ මොන විදිහටත් එකයි. නැත්නම් අම්මම හිතනවා මට විතරයි මේක තියෙන්නේ කියලා. පුදුමාකාර විදිහට පශ්චාත්තාප වෙනවා. මොකද මේ යෝග යෝග జాగරියාන යෝග කියන එක දන්නේ නැහැ. සංසයම්පජඤ්ඤය කියන එක දන්නේ නැහැ. මේ අනිත්‍ය බව, ඇතිව නැතිව යන බව, උදේ වය භාවය, විපරිණාමය, එහෙම නැත්නම් රූපාන්තරණය මෙච්චර ලස්සනට පෙන්නකොට මේක නැතුව වෙන එකක් ගන්න බැරිද කියලා අහනවා. එක දිගටම යන හිතවිලි પરම්පරාවක් ගන්න පුළුවන්ද කියලා අහනවා. එහෙම එකක් නැහැ. කහටවත් නැහැ. ඒ නිසා මේකට පුළුවන් මේකට අවදි වෙන එකටත් කියතෑගේ අවදි මනස කියලා. මේකට දැකලත් මේකට පශ්චාත්තාප නොවි හැම පුළුවන් වෙලාවෙ මම සත්‍ය පාස්තනා කියලා ගන්න එකටත් කියතෑගේ සත්‍ය සම්පජන්ණිය කියලා. ඒ නිසා අර මුලින් මුලින් ටික ටික ටික ටික අතනින් මෙතනින් අලහප්පිලි තියෙද්දි මේක පාත්තගෙන යන්න පුළුවන් වෙච්ච එක නා. පස්සේ මේ සති සම්පජන්ණිය වැඩි මේ අදහස නැත්නම් ඉරියාපත සංදි එකකින් එකට පයින් වෙලාවේදී කිනාපු සතිය පාවනෝදී කිනාපු සතිය අතපල්ලේ වැටෙන්න දෙන්නේ නැතුව රකින්න මේ ගතිය පුරුදු කරන්න පටන් ගන්නතර පස්සේ ජීවිතේ විචිත්‍රභාවය වැඩි වෙන්න වැඩි වෙන්න භාවනා ඕජාව භාවනා රසය ධර්ම රසය වැඩි වෙනවා මේ ධර්මතාවයක් ඇතන තියෙන්නේ මට ඕන විදිහට පාලනය කරන්න මේ පුත්‍රජාන් වහන්සේ අපිට කියලා දෙන්නේ ඉස්ලාම මේ තියෙන අසික්කිතකම චාරයක් නැති බව. ආණ්ඩුමට්ටු කරන්න බැරි බව. වෙනස් වෙන බව. මේ නිසා මේක දුක බව. පේනකොට ඒක තැවෙන්න දුකක් හදාගන්න. එහෙම නැතුව මේ ආර්ය දුක්ඛ සත්‍යයක් වශයෙන් නෙමෙයි දකින්න මේක මට ලැජ්ජාවක්, මට පිළිකාවක්, මට කැලලක්. ඒ නිසා මේ නතර කරන්න ක්‍රමසාරිදී හොයනවා. ඒ මොකද හේතු අර මූලික සීලේ නැහැ, ඉන්දිය සංවරේ නැහැ, භෝජනීය මත්ඤ්‍යතාවේ නැහැ, జాగරියාන් යෝගේ නැහැ. ඒ නිසා ඒකට අර අසුතවත් පෘතුජණයක් විදියට තමයි මේ වදියා බලන්නේ. අසුතවත් ආර්ය ශ්‍රාවකයා දන්නවා මේක මගේ ඕන ක්‍රමේ නෙමෙයි. මේක තමයි හේතුඵල ධර්මයේ තියන්නේ. ඉතින් මේක දිහා බලලා නොසලී බලහින්න පුළුවන් නම් මේක බරපතල විපස්සනාවක් නැත්නම් ධර්මානුපස්සනාවක්. එහෙම නැත්නම් ඇති හැටි පිළිගන්න කැමැති ගතියක්. නොදන්න කෙනා හිතන්නේ මේක භවනා වැරද්දක් මට පින්මදි මට දසපාරමිතා පිරලා නැහැ මට තීහිතක ප්‍රතිසන්දි නැහැ. මම විනය පොත දන්නේ නැහැ. මම ත්‍රිපිටකය දන්නේ නැහැ. මට තාම පැවිදිලා ආරණ්‍යගත වෙන්න බැරි වුණා කියලා අරක අරක හීන කරන නිංජිත බවටපත් කරන ගඩා කිචිවිලි කියනවා. ඒ නිසා සති සම්පජාඤ්ඤය කියන එක හරියට තේරුම් ගත්තට පස්සේ මුළු පැමිණෙන හැම බාධකයකින්ම එයා සාධකයක් කරගන්න දන්නේ වගේම භවනා ජීවිතේ විනෝදාංශයක් පාටපත් වෙනවා. එන ඕනෙකට පුළුවන් තරම් කරන එකයි. ඒ නිසා සරුවචන සඳහන් කළා තියෙනවා. සති සම්පජඤ්ඤ සූත්‍රේ මම අර මගේ මතක් කරපේකේ සති සම්පජඤ්ඤම් භික්ඛවේ අසති සති සම්පජඤ්ඤම් විපන්නස්ස හතුපනිසං හෝති හිරොත්තප්පං සති සම්පජඤ්ඤේ නැති කෙනාට මහණෙනි සති සම්පජඤ්ඤේ නැති වෙලාවට ඒ මනුස්සයා ගාව බයලජ්‍ය දෙකට පදනමක්වත් නැහැ කිය. බයලජ්ජාව බයලජ්ජාව ඇති කරන්න මූලික පදනමක් නැහැ කිය. ඒ නිසා අපිට ඕන නම් සමාජයක ශිෂ්ටව ජීවත් වෙන්න අපිට ඕන නම් සමාජයක එන ගැළපෙන විදියට පවට බය සහ පවට ලැජ්ජාව ඇති කරගන්න අත්‍යවශ්‍ය දේ තමයි මුලින්ම වෙන දේ පිළිබඳව සිහි නුවණ තියෙන එක. ඉතින් ඒ සිහි නුවණ නැති කරන දේ තමයි ගොඩක් කලකට මත්පැන් වලින් කරන්නේ එහෙම නැත්නම් අපි ඔය එක එක මතිමතාන්තර ඔළුවේ දාගෙන කරන්නේ මේකයි. නමුත් සීනුවට ආවට පස්සේ තමයි ඒ නිසා යම් කිසි කෙනෙකුගේ තියෙන දේව ධර්ම යම් කිසි කෙනෙකුගේ තියෙන ලෝකපාලක ධර්ම යම් කිසි කෙනෙකුගේ තියෙන සුඛ ධර්ම මතු වෙන්න මේ සති සම්පජඤ්ඤය අවශ්‍යයි. ඒ නිසා සති සම්පජඤ්ඤම් බික්ක වේ සති සති සම්පජඤ්ඤං සම්පයුත්තස්ස හිරෝතප්පං. එයාට අය කවුරක්වත් කියලා දෙන්න ඕනේ. එයාට පරිසරයට කැළපෙන හැටි වැරද්දකින් දෙකකින් තේරුම් ගන්න පුළුවන්. ඉරොත්තප්පම් බිකවේ අසති ඉරොත්තප්පම් බිකවේ විපන්නස අතුපනි සංගෝති ඉන්දිය සංගතෝ. යම් කිසි කෙනෙකුට ඉන්දිය මේ බයලජ්‍ය දෙක පවට බයසා ලැජ්ජාව නැත්තම් ඒ මනුස්සයාට ඉන්දිය සංගෝතය කොහොමවත් කරන්න දන්නේ ඉන්ද්‍ර සංවරයට හේතු පාදක නැහැ. කාබාසිනිය වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ මනුස්සයා මොන දේ කොයි වෙලාවෙ කරයිද කියලා එයාට විශ්වාස කරන්න බෑ. නමුත් හිරොත්ප්පම් බිකවේ සති හිරොත්ප්පම් සම්පයුත්තස්ස ඉන්දිය සංවරෝ යම් කිසි කෙනෙකුට බයට බයසා ලැජ්ජාව කියන දේ තියෙනවා නම් ඒ මනුස්සයා නොබෝ කලකින් ඒකට අදාළ ඉන්දිය සංවරයට වැටකල්ලු හිර කරගන්න එකට දොරටු පාළියෝ දාගන්න එකට අනිවාර්යම සිද්ධ වෙනවා ඊට පස්සේ සති සංවර ඉන්දිය සංවරම් බිකවේ ආසතේ ඉන්දිය සංවරේ පන්නස්ස හතුපෙන සංඝෝති සීලං යම් කෙනෙක්ගේ ඉඳුරන් හැකන ජීවනාශය අතර කිසිම චාරයක් නැත්නම් ඒ මනුස්සයා කොච්චර දැඟලුවත් එයාට තරම් නොවන අකුසල කර්මයක් වෙන්න පුළුවන් සිල්පත කැඩෙන්න පුළුවන් විචක්‍රමණය වෙන්න පුළුවන් සතුම් මැරීමක් වෙන්න පුළුවන් හොරකම් කිරීමක් වෙන්න පුළුවන් කාමීච්ඡාචාරයක් වෙන්න පුළුවන් බොරු කේනම් ඉස්සචන පරසවචන ඕන වෙලාවක වෙන්න පුළුවන් මත්පැන් පානේ වගේ දේවල් වෙන්න පුළුවන් එනිසා යම් කිසි කෙනෙකුට ඒකට බය ලැජ්ජාවක් තියෙනවා නම් සීලයක් රකින්න ඕන නම් ඉස්සලා කිව්ව හරුවචනංශ මේ ඝනකෝණ කල්ලාන සූත්‍රයේ සීලය රැකලා ඉන්දිය සංවරයට යන්නේ කියලා. දැන් මේ සති සම්පජාන සූත්‍රයේ තියෙනවා ඉන්දිය සංවරය හරහා සීලයට යන්නේ කියලා. ඒක නිසා කොයි කෙනා කොයි තැනින් පටන් ගන්නවද කියන්න බෑ මේ අතර අන්තර් සම්බන්ධතා තියෙනවා. එතන පටිච්ච සමුප්පන්නයි. කොහොම නමුත් එක ප්‍රකාශයක් කරතයි යම් කෙනෙකුට සති සම්පජඤ්ඤය පිහිටියට පස්සේ තමයි අන්තර් සම්බන්ධතා පිළිබඳ හැඟීමක් තේරෙන්නේ. එතකම්ම මේක කොහෙන් පටන් ගන්න කොහෙන් කෙලවර වෙන එකද දන්නේ නැහැ. සත්සම්පජඤ්ඤාවට පස්සේ යාර තේරෙනවා යම් වෙලාවක අපැතින් සීල කැඩෙනවා. අපේ සීල දුර්වල වෙනවා. නමුත් ඒ සීල දුර්වල බව දැනගෙන ඒකට පිළියම් කිරීමෙන් ඒක තන වඩාගෙන ඕන තරම් පිරිසුදු සීලයකට යන්න පුළුවන්. සීලය ගන්න කියලා පශ්චාත්තාපයේ මොනම ලාභයක්වත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ මිනිසයාට මේ සීල කඩාගත්ත මිනිසයාට ඒ යාගනි යහනි වගේ අවදි මනසක් ඇති වුණොත් ඒ ශාසනයේ විනය පොතක්ම තියෙනවා. සීලයක් කැඩිච්චාම ඒක පිළියම් කරන්න හැටි. වෙල්ඩින් සාප්පුව වෙල්ඩින් කරනවා වගේ. යාඩක් කැඩිච්චාම වෙල්ඩින් සාප්පුවට දෙනවා වහදලා දෙනවා. ඉතින් ඒක දන්නේ නැතුව පශ්චාත්තාප වුණායි කියලා මොනම ලාභයක්වත් නැහැ. විනය තියෙන්නේ පශ්චාත්තාප වෙන්න නෙවෙයි. විනය තියෙන්නේ කරුණාට පස්සේ කියලා හදාගන්න. ඒක නිසා යාට ඒක පිළිබඳව බයලජ්ජාව පහළ වෙන්න ඕනේ සති සම්පජඤ්ඤය තියෙන්න ඕනේ මම ඉතින් මෙන්න මේ කැඩුනා මම මේක හදාගන්න ඕනේ කියලා. ඊට පස්සේ ඇතිවෙනේ සතුට සීලයක් මම ඉතින් කැඩන බව දැනගෙන දැන හොන දැන කැඩන බව දැනගෙන ඊට පස්සේ අනුකූප ශික්ෂාවෙන් ඒක දැනගෙන අනුකූප ක්‍රියාවක පිළියම් කරාට පස්සේ හිත ඔසවා දෙන හැටි ප්‍රතිපදාවසේ ඔසවා දෙන හැටි මේ ජීවිතේ ලබන්න පුළුවන් උත්තරම සපතයි ඒ විතරක් නෙමෙයි සරුවතෙන් සඳහන් කරලා තියෙනවා ශාසනයේ පණ කියන්නේ ඔකට කියනවා. වර්ධින එක නෙවෙයි ප්‍රශ්නේ. වර්ධින එක ඕල් මනුස්ස ගතියක්. මොකද ඒ වැරද්ද ප්‍රමාණ කරලා හරියටම තියෙන විදිහට ඒක පිළියම් කරුවාට පස්සේ ඒකට ආයිති සංගරේ පිළිකියාට පස්සේ බුදුරජාණන්සේ සඳහන් කරන මේක තමයි ශාසනයේ පණ. ඒකට බුදුහාමුදුරුවෝ ඕනේ නැහැ දැන්. බුදුරජාණන්සේ පිටුනම් පාලා තියෙන්නේ. පොතේ තියෙනවා මෙන්න මේ මේ දේවල් කැඩෙනවා. කරනාට පස්සේ මෙන්න මේ දේවල් කරන්න ඕනේ. කෙරුවට පස්සේ ආවි කතා හිස පාසු හොති. ඉසී වැරදිච්ච දේ හෙලි කරපමණින් අපි කතෝලික සභාවේ තියෙන පව් සමා කිරීම කියලා එකක්. ඊළඟට කට තියලා කියන කතාව. ඒ මේ අපේ උව තමයි. ඒක සඳහා ඉස්සල්ලාම ඕන කරන තමන් කරන සීලේ ප්‍රමාණ කරන එක. ඒ අම්බුරම් ඉන්න කාලේ මෛත්‍රිකේ ඊට වැඩ කරපු හාමුදුරුවෝ ගොඩක් මට උදව් කරා මගේ සහෝදරෙක් වගේ. ඉතින් ඒ සාමෙන්සේ වෙන යාචකේ හරියට විනය සලකනවා නමුත් සල්ලි ටිකක් තියනයි. ගොඩක් කල් ගියාට පස්සේ මට තේරුණා අපිට ඔක්කොටම සල්ලි නැතුව වාචික හැටි කියලා කියනවා. ඊට පස්සේ මං කිව්වා ඉතින් මට වැඩි වැඩි මල් මෙන්න මේවා ප්‍රශ්නේ මේක ප්‍රයෝගයෙන් නම් මේක කරන්න පුළුවන් කියලා යා කිව්වා උඹ මේ ලංකාවේ යෝධිලා කතා කරාම මට එහෙම බෑ මට මෙහෙමයි මෙහෙමයි මෙන්න හරියට ප්‍රශ්න කතා කරා ඊට පස්සේ මං කෝනේ මට ඇත්තටම අයිතිවාසිකමකුත් නැහැ මෙන්න මේ ප්‍රශ්න කියලා උගා කතා කරලා පස්සේ එක දවසක් හදිස්සියම එයා දුවගෙන ඇවිල්ලා මට ස්තුති කරා මට හිතන්නේ මං අර බුද්ධ වංශයේ පොත්පෙළ මට පූජා කරා මම වෙයි කියලා මං තීන්දුවක් ගත්තා කියලා මේ ටිකත් ඇරියා ආදීනව පාවිච්චි කරන්නේ නැහැ කියලා. ඒ බංකෝ අපි ඔබ තමයි සහෝදරකම කියන්නේ. බුක්කොන් කරන එක පැත්තකට දාන එක නෙවෙයි. ඒ ධෛර්යය එනකන් එයාට ඒක ඇතුලේ දිරවන්න දෙන්න ඕනේ. දිරවන්න කියන්නේ පුළුවන් සුද්ධ කරන්න පුළුවන්. ඒකට පරිසරයමුත් ආධාර වෙනවා නම් අපි මෙතෙක් කල් කරලා තියෙනවා අපි ඇතිගෙන පොඩි අනන්තවත් වැඩි වෙනවා ඒක පිළිබඳව ඒක මනුස්සකම. දේවලතිය කියලා කියන්නේ අපි ඒකට පිළියම කියලා දෙනවා මිසක් කාලකන්‍යයට ගල් ගහන එක නෙවෙයි ශාසනය කියන්නේ. ඉතින් ඒ ටික කරනකොට දෙන්න අතර හරි සම්පජඤ්ඤේ නැත්තම් එක්කෙනෙක් එක්කෙනෙකුට කෙනහුව වෙනවා. පෞද්ගලිකත්වයට ඇහිහුව වෙනවා. නැත්නම් Tamanටත් ඇතුළත නිකන් පිළුණුච්ච බතක් ආවා වගේ බඩනරක් වෙනවා. ඒ නිසා සීලය සති සම්පජඤ්ඤේ නිසාද සීලේ නිසා සති සම්පජඤ්ඤේද කියන එක සමත භාවනා කරන එකනා කියන්නේ සීලය නිසා සත්සම්පජඤ්ඤ වෙනවා කියන එක පැත්ත විතරයි ආදාන්නේ. විපස්සනා භාවනා කරන එක කරලා සති සම්පජඤ්ඤයෙන් පටන් ගන්න සීලය වඩන්නත් පුළුවන්. සීලෙන් පටන් ගන්න සති සම්පජඤ්ඤය වඩන්න පුළුවන් මේ දෙන්න එකිනෙකට ප්‍රතිඋත්පන්න වෙනවා කියන. මේක හරි විප්ලවීයයි. කනකොක්කලන සූත්‍රයේ අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ විදියට පෙන්වන. නමුත් මතක තියාගන්න එච්චරම නෙවෙයි බුද්ධ දේශනා විලාසය. දේශනා විලාස රාශියක් තියෙනවා. කනම්මගල අහපු නිසා මේක කියනවා බුදුහාමුදුරන් කියන ඔබට ඕන නම් එහෙමත් මට කියලා දෙන්න පුළුවන්. ඔබට ඕනේ නම් සති සම්පජඤ්ඤයෙන් පටන් අරගෙන ඊට ටිකක් හැදෙනවා. එතකොට මේ යම් කිසි කෙනෙකුට සති සම්පජඤ්ඤය හරහා බයලජ්ජාව හරහා ඉන්දිය සංවරය හරහා සීලය ආවනම් ඒ කෙනාට තමන්ගේ මෙතෙක් නොතිබිච්ච සීලේ පැමිණීම නිසා ඇති වෙන අවිප්පටිසාර භාවය නැත්නම් හිත විපිලිසරකම නැතිවීම ඒක ඒකෝදි භාවයටපත් වීම නිසා අපුත්‍රජන සඳහන් කරලා තියෙනවා සීලම්බික වේ ආසති සීලමික වේ විපන්නස හතුමනි සංහෝති සමාධි යම් කෙනෙකුට සීලේ නැත්තම් සීලෙන් තොර නම් එයාට සමාධියේ මූලික පදනමක් නැහැ ඒ වගේම සීලම්බික වේ සති සීල සම්පයුත්තස සමාධි. ඒකම අනිත් පැත්තෙන් කියනවා අවිපටිසහරත්ථාය ආනන්ද කුසලානි සීලානි. දක්ෂ විදියට සීල් ලක්ෂණ මිනිස්යාගේ හිත විපිලිසර වෙන්නේ නැහැ ආනන්ද. විපිලිසර බව නැති කිරීමටයි සීලය තියෙන්නේ. දැන් අපිට වෙලා තියෙන සීලේ පරාමාසයක් කරගෙන දන්නේ නැති හිල්පද වල තැම්බි තැම්බි සීලේ නිසාම සීටි දසා ගන්න. එහෙම නැත්නම් සදාචාරවාදී වෙන්න හදලා මේක කඩුවක් ගිල්ලා වගේ එහාට හැරෙන්නත් බෑ මෙහාට හැරෙන්නත් බෑ කුරුසෙට සීල අන ගහගත්තා වගේ මේ සීලේ මල වාතයක් කරගන්න. ඒ මොකද පරෝජනේ සලකලා නෙමෙයි මේක පාවිච්චි කරන්නේ. ඔව් කරේ තියා ගන්නවා කරේ තියාන මල්ලේ මොනවද තියෙන කියලා දැන්නේ ඕසවාගෙන යනවා. ඒකට හේතුව මොකද මේ භාවනාව යොදවන්නේ නැති කාරණා. අනුභව ක්‍රියාට වැටෙන්නේ නැහැ. ඒකට ඒකෙන් ලැබෙන අතවාසිය තේරෙන්නේ නැති වුණොත් එහෙම බෝරු අපිට හකුරු පැටවෝ වගේ අධ්‍යාපන බෞද්ධ අධ්‍යාපන ආයතන වල වෙන්නේ ඒකයි. හරියට උගන්වන ඔක්කොම දන්නවා නමුත් පොඩ්ඩක් පාවිච්චි කරන්නේ නැහැ. ඒකට කියනවා ණයට හරක් බරන ගෝපල්ලෙක් වගේ කියලා. අන්දේට හරක් බර නැත්නම් කාගෑරි හරක් කියක් රකින්න ගෝපල්ලෙකුට කවදාකවත් පස්කෝරාසේ ලැබෙන්නේ උඩ මහන්සියනට බට්ටියක් විතරක් දෙනවා. පස්කෝරසේ ලැබෙන්න නමුත් අනුභුම්බ සික්ඛානුභුම්බ කිරියානුභුම්බ ප්‍රතිපදා යනකොට හොඳටම තමන්න තේනවා මෙතෙක් කල් යනකම් ආවල් ශික්ෂාපදේ දන්නේ නැතුව කඩලා තියෙනවා. ඒක කිසිසේත් පශ්චාත්තාප වෙන කාරණා නෙවෙයි. හරියට අහගන්න ඕනේ මේක කොහොමද සුද්ධ කරන්නේ. ඊට පස්සේ කරන්ද කිරුවට පස්සේ ලැබෙන ඒ ආවි කතායිස පහසුවති කියලා එන ඒ පහසුව බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙන්නේ ශාසනේ පණ කියලා. ශාසනේ පණ පිටුන්න අපි හැම කෙනාටම පුළුවන්. ඒක සියන්නිකා නායක අහඳුරු ගාව නෙවෙයි තියෙන්නේ. බුද්ධාසන මත්යන්සේ ලේකම් ගාවත් නෙවෙයි තියෙන්නේ. ඇත්තට මේ පැත්තෙන් තමයි භයානක අනතුරු සිද්ධ වෙන්නේ. අනතුරු වෙන්නේ Taman තුලයි Taman ළඟ තියෙන අඩුපාඩුව මේකයි කියලා දැනගෙන ඒ අඩුපාඩුවට කළ යුත්ත ශික්ෂාව දැනගන්න ඕනේ. ඊට පස්සේ ක්‍රියාත්මක වෙනකොට පුත්‍රජානනාච අවුරුදු 2600කට ඉස්සෙල්ලා ඉපදුනේ. උන්වහන්සේ හැතම මෙච්චර ගානකට ඉස්සෙල්ලා ඉපදුනේ. උන්වහන්සේ ශාක්‍ය වංශ කියන මොන්නම වැටකඩළු සීමාවක්වත් නැහැ. ඒ සති සම්පජඤ්ඤාරායක ප්‍රමාණ වෙනකොටම පුදුමාකාර විදිහේ කාලය සහ දේශයේ කියන සීමා අමතක වෙලා ඔසවා තැබීම සිද්ධ වෙනවා. ඒ නිසා සති සම්පජඤ්ඤය මම දකිනවා මේ කනක මොග්ගල්ලාන සූත්‍රයේත් එහෙම නැත්නම් සති සම්පජඤ්ඤ සූත්‍රයේත් හරි ලස්සන මධ්‍යස්ථානයක් කියනවා. හැබැයි ඒක මම දන්නේ ඒක මගේ නිරීක්ෂණය හරිද කියලා. විපස්සනා යානේ යන කෙනාට තමයි මේ තියෙන සෙල්ලක්කාර මධ්‍යස්ථානයේ හම්බ වෙන්නේ. සමථානිකයෝ එහෙම නැත්තම් මේ විපස්සනා නොදන්න කෙනා වැරදි ටික නැති ටික බැරි ටික පැටදිච්ච ටික අල්ලගෙන පශ්චාත්තාප වෙන ගතියක් තියෙනවා කියලා මට හිතෙනවා. මම දන්නේ මම සමථය පිළිබඳව මම ඉච්චරම හදාarලා නැහැ. නමුත් මගේ ජීවිතයේ මගේ අත්දැකීම නම් මේ සති සම්පජඤ්ඤය පටන් ගන්නකොට මම ළඟ කිසිම සීලයක් තිබෙන්නේ නැති බව නම් මම දන්නවා. ඉන්දිය සංවරයක්වත් බයලජ්ජාවක්වත් මොනවාක්වත් තිබුණේ නැහැ. මට තිබුණේ ශිල්පද කඩනකොට මොකද වෙන්නේ කියලා බලන්න තියෙන ආසාව මිස පරිේශන තෘෂ්ණාවක් තිබ්බා එක එක ශිල්පදේ කඩලා බලන්න. පහයි දැනගෙන හිටියේ පහම කැඩුවා. බැරි වෙලා හරි දවසවල දස සිල් අනම්මනම් දැන හිටන එක එකක් කඩනවා. ඒ මොනවාක්වත් උනේ නැහැ මට. මම තාම වන්දනා කරනවා මම ගරු කරේතුමගේ කල්යාණ මිත්‍රෙින්ද ඒකෝ ධර්මයේ කියන මිනිස්සේ කලුත් කරන ගතියට බුදුරජාණන්සේ තියෙන මේ පුරුෂ ධම්ම සාර්ථී ගුණයට මොනක්වත් නොවේ නෑ මට ලැජ්ජාවකුත් නෑ කියන්නත් ඒ මොකද මට කවුරු හරි කිව්වනම් එදා ඔබට භාවනා කරන්න ඉස්සර මෙහෙම සිල් ගනින් කියලා දැන් ඕගොල්ලන්ට පිටිට වඩන් ගන්නකොට මම කියනවා අටලි සමාදන් කරලා නැත්තම් ඉන්න එපයි කියලා මට එහෙම කිව්වොත් මම එන්නේ නෑ මේකට ඒක මට හොඳටම ෂුවර් මට කවුරුත් නීති දන් දෙන්න ඕනේ නැහැ කියලා. ඒක හොඳ වෙලාවට ධම්මික හඳුර කතා කරලා කිව්වා. මේ අවශ්‍යතාවයන් නමට සතිය පිටවන්න පුළුවන් නම් උත්සාහ කළ බලපන්. සතිය පිටවපන්. පිටවන පිටවන බඩ දණ්ඩ පටන් ගන්නවා. ඒ තේරෙනවනේ මේ වැඩෙන් සාරයට හිතට දෙනවා මෙයාට හිතට දෙනවා අනාගතේට මට ආවල් දේ වෙන්න වෙනවා. ඒක වෙනකොටම මගේ වෙලාව මගේ තියෙනවා. පිනට මම මේ ස්වාමීන් කිසිම වැලහීමක් කරන්නේ නැතුව ගිහිල්ලා කිව්වා මෙන්න මෙහෙමයි කියලා. ඒක දැන් ඔය බුක් කීපින් පටන් ගත්තා විතරයි. පොත් බැීම පටන් ගන්න තියෙනවා. අවුරුද්ද අන්තිමට කවුන්ට් හදනකොට උඹට බලතැයි බිස්නස් එක ලාභයටද පාඩුවට දුරදී. උඹ මෙතෙක් කල බුක් කීපින් කරලා නැහැ. දැන් පොත් බැීම තියෙනවා. හැබැයි ඒකෙදී හරි පුදුම විවෘතකමක් අවශ්‍යයි. අනික් කෙනත් එක්ක කියන්න පුළුවන් ගැතිය. ඊට පස්සේ ටිකෙන් ටික ටිකෙන් ටික ශිල්පදයක් රැකලා බලන්න ඕන කියන හැඟීම එනකොට මේ ශාසනය මට උසුළු විසිරු කරනවා. කවදාකවත් බෑ එහෙම වෙන්න. මට හිතන එකපාරම ඒ පටන් ගන්න කාලෙම පැවිදි වෙන්නේ. ඒක කවදාත් හරියන්නේ නැහැ. ඔය කියන ක්‍රමත් එක පැවිද්දා වෙනව භාවනා කරපන්න තමයි. ඒ ශාසනය මට භාවනා කරනවා කියන වචන පාවිච්චි කරන්නත් බෑ. මොකද මම ඉඳගෙන කෙරුවේ නැහැ. මට සක්මන් කරන්න හම්බුනේ නැහැ. මට තියෙන ඉතාම කාර්යබහුල ජීවිතයක්. ඒ කරනකොට මොනවද කරන්න කියලා බලන එක තමයි. ඒක පැවිදිුණත් එකයි නැතත් එකයි කියන මට්ටමන සති සම්පජාඤ්ඤය වැඩපු දවසේ ඔබ පැවිද්දට සුදුසුයි කියනවා. මං කප්පට හරියන එකක් නැහැ කියලා. ඒකද මේකෙ මේ අතනින් මෙතනින් ටික් ටිකක් තියෙනවා මිසක දවස පුරාම අසතිය අසම්පජඤ්ඤය තමයි තියෙන්නේ. ඒ හතර මැද මම රසාව කරන්න පටන් අරගත්ත විවිධ දේවල් කරන්න හදනකොට විශාල අභියෝගාවක්. නමුත් අන්තිම බලනකොට ඒ තිත් තිත් එකතු වෙලා පොඩි ඉරි කෑලි වදින්න පටන් අරගන්නවා. ඊට පස්සේ ඥානරාම ස්වාමීන් හම්බෙලා ගිහිල්ලා ගියාට පස්සේ මයිත් එක ගියේ පරාක්‍රමණයට වන්තය කිව්වා මේ ඉලන්දාරිය ස්වාමීන් වහන්සේ අවුරුදු 8කට ඉස්සෙල්ලා පැවිදි වෙන්න ඕනයි කියලා කිව්වා මමයි වලක්ුවේ කියලා. ඒක ඥානරාම ස්වාමීන් ඇන්දරේ ඉදලගෙන කවුරු හරි පැවිදි වෙන්න හදන එක වලක්කන එක දක්ෂකමක් ඈ කියලා අර මහත්තයා තොක්කක් කරනවා. එතකොට මම දන්නවා ඒ ඒ මේක මට්ටමට එන්නේ ඉස්සලා නම් පැවිදුණා නම් මම ශාසනයට අවුලක් ඇති කරනවා. ඒ නිසා මේ කාලේ ඒ කියන්නේ සත් සම්පජන්‍ය පිළිබඳ පුංචි හැඟීමක් තියෙනවා. සීලේ තාම තියෙන්නේ අතිර්ණ මට්ටමේ. බයලජ්‍ය දෙක අතිර්ණ මට්ටමේ. ඉන්දිය සංගරේ අතිර්ණ මට්ටමේ හැබැයි මේ සත් සම්පජන්‍ය වඩා මම මේ ඝනකෝකලාන සූත්‍රය අනිත් පැත්ත දැන් මේ කියන්නේ. මෙතෙක් කල් කිව්වේ සීලයෙන්, ඉන්දිය සංග්‍රහයෙන් එන හැටිනේ. නමුත් සති සම්පජඤ්ඤ වර්ණ කෙනාට සම්පූර්ණ ඒකේ පටිච්චසමුප්පන්න ක්‍රමයක් තියෙනවා. මේකයි බුදුරජාණන්සේගේ තියෙන දේශනා විලාසය ලස්සන. කිසිම කෙනෙක් අහක දාන්නේ නැහැ. ඕන දැනකින් පටන් ගන්න පුළුවන්. හැබැයි තමයි දැනගන්න ඕනේ මෙන්න මෙතනයි තමන් ඉන්නේ කියලා. ඒකත් අත්ත ඒ ඔරියන්ටේෂන් එක නැත්නම් තමන් ඉන්න තැන තේරෙන්නේ ඔය සත් සම්පතන්නේ සෑහෙන දුරට ඉදිරියට ආවට පස්සේ. ඒක නිසා සති සම්පජඤ්ඤයෙන් ගිහිල්ලා යම් කිසි වෙලාවක් කෙනෙකුට සති සම්පජඤ්ඤය හරහායන සීලයට මම කියනවා සීලය කියලා සති සම්පජඤ්ඤය නැති සීලේ බොහෝ විට සීලබ්බත පරමාසය. ඒක සංයෝජනයක්. ඒක අසත්පුරුෂකමට හේතු වෙන්න ඉඩ තියෙනවා. සති සම්පජඤ්ඤය හරහා ප්‍රායෝගිකව යම් කිසිවට තේරෙනවා මම මෙන්න මේ මේ සීමා දෙක ඇතුළත යන්න ඕනේ. එතනින් එහාට ගියොත් ඒක මට තරම් වෙන්නේ නැහැ ඉන්ද්‍රිය සංවර තරම් වෙන්නේ නැහැ ලබයලජ්ජාර තරම් වෙන්නේ නැහැ සීලේ තරම් වෙන්නේ නැහැ කියලා ඒක ගන්නේ සාකච්ඡාවෙන් නැත්නම් තමයි අත්දැකීම. එතකොට බොහෝම ටිකයි වග බලා ගන්න ඕනේ. ඔය කියන බයට බයට සිල් රකින්න එක නෙමෙයි. මෙන්න මේ ටිකයි මම රකින්න ඕනේ කියලා. දැන් උදාහරණයක් වශයෙන් කිව්වොත් එහෙම යම් වෙලාවක භාවනා කරන යෝගාවචරයෙකුට මේ ආස්වාස වේලාව ආස්වාස ප්‍රස්වාස වේලාව ප්‍රස්වාස කියලා දන්නවනම් යාට 100 100ක්ම ලකුණු හම්බ වෙනවා 100 100 100 100ක්ම හරි. ඒ විතරක් නෙවෙයි සමාධියට අවශ්‍ය කරන සතියක් තියෙනවා. ඉතින් ඒ වෙනුවට අපි එක එක වැඩවල යෙදিলা අනේ සීලි කැඩුනක් දන්නෙත් නැහැ හරියට දන්නෙත් නැහැ ඉල්ල සංගය කියන මොකක්ද දන්නෙත් නැහැ බයලජ්ජා කියන මොකක්ද දන්නෙත් නැහැ කියලා අපි අනතුරුදායක තැනකට ගිහිල්ලා තැවෙන එක නෙමෙයි මේකේ තියෙන්නේ අපිට විකල්පයක් තියෙනවා ඒ වෙනුවට පැත්ත කරලා පුළුවන් නම් කියලා කැඩනන්දත් කියලා බලන්න සත්‍ය මේ ආසස් ප්‍රසාසේ වම දකුණේ කොච්චර වෙලා තියන්න පුළුවන්ද කියලා බලන්න. මේ පිළිසර හිත ආවොත් මොකොත් නෑ සුනාමි වගේ ඔක්කොම කඩලා යනවා. එහෙනම් Taman එක කරන්න පුළුවන් නම් ආ ඒ චිත්තක්ෂණ දෙකේ මට පුළුවන්. ඒ නිසා මගේ මූලික නසුසුකමක් නෑ. ඒ වෙලාවේ දී ඇති සංකල්පන වතන නිසා හිත අවුල් වෙන්න පුළුවන්. ඔසීල හදන්න පුළුවන්. එහෙනම් ඇතුලේ තියෙන දඹරත්තරන්ට මුකුත් වෙලා නෑ ওই පිට ගෑවිච්ච තෙල් කුණ නිසා. නමුත් මේ දේ ප්‍රකාශ කරගන්න බැරුව මේ දේ සුද්ධ කරගන්න බැරුව මේ දේට හිතේ දැනතු අනේකී දහහක් මරනවා. මෙච්චර ලේසි මෙච්ච කානිසංශ තියෙන මේ දේ සුද්ධ කරන්නේ නැතුව මුක්ක කණේ සවන එක්ක තණ්හා එක්ක මාන්න එක්ක දිට්ඨිය නිසා ඉතින් අර කුණට ඇහැට වැටිච්ච කුණ වගේ කැවි කැවි තවි තවි ජීවත් වෙනවා. එතකොට යාට ඒ බනහන්න බය හිතෙනවා. කල්යාණ මිත්‍ර සත්පුරුෂ දකින් දකින්ද චක්තියක් පාල වෙනවා. අයියෝ මං කවදද මෙහෙම කරන්නේ කියන්නේ. එතකොට මේ කල යුද්ධ අනුභව ශික්ෂාවෙන් ආහාරයටම සුද්ධ කරලා ආරණ වෙන්නේ මේ ටික. ඊට පස්සේ අනුභව කිරියාව තියෙනවා. ඒකට ඒ කසාය පංචතිය කරලා තඹල බීපන්. එතකොට මේ පහසු වෙනවා. ඒක බුදුහාමුදුරුවෝ අකාලික කියන පදයෙන් පෙන්ලා දීලා තියෙනවා. නිවන් දකින්න එක නෙවෙයි. සීල දක්කනන් සීලය සමාන ආරක්ෂාවක් ලැබෙනවා. ඒ සීලය නිසා විපිලිසරකම නැතුව අභීතව යම් කිසි කෙනෙකුට සමාධියක් ඒකෝදි භාවයක් හම්බෙච්ච ගමන් එයා සමාන ආරස්සාවක් ලැබෙනවා දැන් මේකම හොරකම් කරන්න කවුරක්වත් නැහැ අපි හම්බ කරලා වස්තු භෝගෙන හොරකම් කරන්න පුළුවන් මේක හොරකම් කරන්න බෑ අන්තිම මේක ප්‍රත්‍ය හිట్లත් නැහැ භෞතික සම්පත් වල හිట్లත් නැහැ මේක හිట్లా දෙන්නේ නිර්ාමිෂේ මේක මම ගත්ත දෙන්නේ ඒ නිසා ඒ එතකොට ඒ ආරස්සාව නිසා ඒකලට තේරෙන්න පටන් ගන්නවා දෙවියෙකුට මේ සප ලබන්න බෑ ජීවිතෝක ඒ තරම් සැප වැඩි. කදාකවත් දුක පේන්න බෑ. ඒ නිසා අලුතින් පටන් ගන්න හිත දෙන්නේ නෑ. මෙහෙන් ගිය කෙනෙකුට මිසක් බ්‍රහ්ම ලෝකෙට ගියාට පස්සේ කොච්චර ධ්‍යානම හම්බුණත් ඩීප් ෆ්‍රීසර් එකට දාලා වැවුවා වගේ තමයි. මැරෙන්නේ නැතුව කුණු වෙන්නේ නැතුව ගොඩාක් කල් ඉන්න පුළුවන්. හැබැයි වැඩ කරන්න නම් ඇහියට ගත්ත ගමන් කුණු වෙන්න පටන් ගන්නවා. ඊට මේක එළියේ ඉඳ ජීවත් වෙන ජීවිතයේ සමහරට ඕන දැනක විනිශ්චය කරගන්න පුළුවන්. නමුත් මේ විනිශ්චයදී මට තේරෙන තාලෙට මේ සූත්‍රෙත් එක කරගෙන මේ සති සම්පජඤ්ඤ දෙක තමයි ඒ තීර්ණාත්මක එහෙම නැත්නම් කඩවීම වශයෙන් මලපැන්නම ඉරපැන්නම වගේ තියෙන. ඒ නිසා සීලය හරහා හෝ නැත්නම් සීලය හරහා සම්පජඤ්ඤයට හෝ සත්‍ය සම්පජඤ්ඤ හරහා සීලයට හෝ කියන මේ ටික දැනගත්තා නම් ඒ ටික කාට හරි මේ ජීවිතේදී පොඩ්ඩක් උරගාලා බලා ගන්න පුළුවන් නම් ඉතින් හොඳට ඕම පැහැදිලි අපි ශාසනයෙන් වැඩක් ගන්නයි කියන්නේ. එතකොට තමයි ශාසනය රැකෙන්නේ. එහෙම නැතුව මේ ශාසනය පිට තියෙන එකක් අපි ඒකට පින්කෙට් පින්පෙට්ටියට හැලි දැම්මයි කියලා. ශාසනය රැකෙන්නේ නැහැ. ඒ නිසා මහසි සාදු ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා. යම් කිසි කෙනෙක්ගේ හෘදේ වස්තුවේ පපුවේ సంతානීය සීලය රැකෙනවා නම් යම් කිසි කෙනෙක්ගේ පපුවේ හෘදේ වස්තුවේ సంతානීය සමාධිය රැකෙනවා නම් යම් කිසි කෙනෙක්ගේ හෘදේ වස්තුවේ නැත්තම් సంతాනය තුළ ප්‍රඥාව වෙනවන එයා ළඟ විතරයි ශාසනය තියෙන්නේ. ගිජ්ජොල්ලනේ වගේවත් රුවන්වැලි සෑය ළඟවත් ඒ මොනවත් නැහැ. ඒව අපිට හිතෙන්ද යන්න හදලා දෙන්න සංස්කෘතික වශයෙන් ලකුණු වශයෙන් තියෙනවා. ඒ ශාසනය වෙන්නේ කරුණු තුනේ සීල සමාධි ප්‍රඥා. ඉතින් අපිට තියෙන හරිය බුද්ධ ආගමට වැඩෙනවා. අපි ඔක්කොම ඇවිල්ලා තියෙන බුද්ධ ආගම නිසා අපි ඒක පහරන්නේ නැහැ. ඒක තියෙනවා. නමුත් මතක තියාගන්න වැඩේ පටන් අරගන්නේ මේ සීලෙන් එහාට නමුත් ඒ සීලයටත් කලින් සති සම්පජඤ්ඤය තියන්න පුළුවන්කම ඒක හරිම විප්ලවීය ඉදිරිපත් කිරීමක් කියලා මම අනිත් නිසනවනේ ආවට පස්සේ ලා ලොකු සංසේ බණක් කියලා තිබුණා සති සම්පජඤ්ඤ සූත්‍රය. මට පුදුම සතුටක් ඇති වුණා මේ වගේ සම්ප්‍රදානුකූල වයසක ස්වාමීන් වහන්සේ නමක් සති සම්පජඤ්ඤය හරහා සීලයට යනහැටි පෙන්වලා දීම හරිම විප්ලවීයයි. ඒ ඒක අංගුත්තර නිකායේ අටක නිපාතේ සඳහන් වෙලා තියෙනවා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියලා බුදුහාමුදුරුවෝ කියනවා මේ වගේ සත්‍යයක් සම්පජඤ්ඤයක් තියෙන කෙනාට චේතනා පහල කරන්න ඕනේ ඕනේ අනේ වගේ හිත පිට යන්න එපයි කියලා. හිත පිට යන්නේ නැහැ. ලබිකේ චේතනා කරණියක්. අචේතනික වෙන මොකද පසුබිම හේතු ආසන්න කාරණා සම්පූර්ණ වෙනකොට එන්න පටන් ගන්නවා. ඒක වෙන්නේ අනුපාතයේ හැටියට. සත්‍යම්පදන්නේ වැඩි කරන්න වැඩි කරන්න තමන්ට තමන් පිළිබඳව ආත්ම විශ්වාසය එහෙම නැත්නම් ස්වార్థය අර්ථ සිද්ධිය කවුටවත් යදලා වැඩක් නැහැ. මේකමයි ක්‍රමයේ කියන එක තේරෙන පටන් ගත්තට පස්සේ ඒ නිකන් හරියට සජීවී ගතියක් හැම මොහොතෙම ධර්මයට සම්බන්ධ වෙන ගතියක් එන්න පටන් ගත්තට පස්සේ මේ මිනිස්යාර කියතයි ජීවත් වෙන මිනිස්සෙක් නැත්තම් ඔක්කොම හොල්මන් ඔක්කොම අතීතේ ජීවත් වෙන්නේ අනාගතේ ජීවත් වෙන්නේ කරපලන්ච් එකක් ගැන කල්පනා කරගෙන ඉන්නේ ඒව ඔක්කොම හීන ලෝකේ සත්සම්පජඤ්ඤය ආවට පස්සේ තමයි ඉතින් ඉස්සලා තමයි අත්‍තරම జాగරියාන් යෝගයේ මේ හිත අවදි භාවයේ ඉන්නේ ඊට පස්සේ සත්සම්පජඤ්ඤය ආවට පස්සේ හැම මොහොතෙම අංග සම්පූර්ණ නැහැ නමුත් අර කුණු කැපෙන්න පටන් ගන්නවා අර පිට තියෙන කුණු කච්චල් කුණු තෙල් කුණු පෙරලෙන ගලේ පාසි බැඳෙන්නේ නැතුව වගේ දිගට පෙරලෙන පටන් ගන්නවා. ඒකට මේ ශාසනයේ තියෙන ඒ සජීවී ගතිය නැත්නම් අකාලික ගතිය නැත්නම් ඒහිපස්සික ගතිය නැත්නම් විඤ්ඤු පුරුෂයෙකුට අල්ලලා පෙන්වන්න පුළුවන් ගතිය එන්න පටන් ගන්නවා. ඒ උගෝදෙනෙක් හිතන්නේ මේක කාලයේ සහ දේශයට හිර වෙන දෙයක් කියලා නෑ. මේ ධර්මතාවයේ දිගේ හරහා ගියොත් කොච්චර කාලයකට ගියත් බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා මේ ආර්ය අෂ්ටාංග මාර්ගය වඩන තාක්කල් මේ ශාසනය ආර්යයන් වහන්සේලාගේ හිස් වෙන්නේ නැහැ. ඒක මේ බාහිර වෙනඳා පවතින එකක් නෙවෙයි. නමුත් ඒක කඩේ සාප්පුවේ ගන්න නැහැ. මේ ක්‍රමයේ ආරාධියුන් කරන යන්න පෙත් මාවත් දෙකක් තියෙන බව සති සම්පජඤ්ඤයෙන් පටන් ගන්න සීලයට යන්න පුළුවන් මාවතකුත්. සීලයෙන් පටන් ගන්න සති සම්පජඤ්ඤයට යන මාවතකුත් තියෙන නිසා අපි මේ චක්‍රය යන හැම වෙලාවෙදීම වෙන්නේ එකිනෙක ගැටුම හරහා සුද්ධියක්. ඒ වගේම සිල්වතෙක් සති සම්පජඤ්ඤ පුද්ගලයන් අතර ජීවත් වෙන්න පටන් ගත්තොත් සුද්ධ ලාභේ. සති සම්පජඤ්ඤය තියෙන කෙනෙක් සිල්ලුණු අතර ජීවත් වෙන්න ගිය සුද්ධ ලාභේ කියන එකයි ගැටුම හරහා පුදුම අලුත් අත්දැකීම් එන්න පටන් ගන්නවා. ඒ නිසා අපි පුළුවන් නම් සීල තියෙනවනම් පුළුවන් තරම් කියලා බණ භාවනා කරන පිළිස්ට එක්ක හැසිරෙනවා. බණ භාවනා කරනවනම් පුළුවන් තරම් සිල්ලුතුන් ඇසුරට තියාගන්න ඕනේ. ඒක ආවට පස්සේ එකිනෙක එකිනෙකට ප්‍රතිඋත්පන්න වෙනවා. එකිනෙක එකිනෙකට අතිනත ගැනීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒක සාක්ෂි වශයෙන් මේ ජීවිතයේ අත්දැක ගන්න පුළුවන් වුණා නම් හොඳටම තේරෙනවා මේ තුආකල් සංසාරේ ගියේ නැති අමුතු ගඟ දිගේ ඉහළට යන ගතියක් තේරෙන්න පටන් ගන්නවා හිමීර තමයි සිද්ධ වෙන්නේ ඒක ඉක්මන් කරන්න යන්නත් එපා මොකද මේ හිත මේ මෙච්චර කාලයක් කෙලස් වල ඉඳලා මේ යන ගමන හදිසි කරන්න ගියොත් අවුල් පාස වෙනවා හිමීට හිමීට වෙන්න පටන් අරගත්තොත් මේ අනුපුබ්බ සික්ඛාව අනුපුබ්බ ක්‍රියාව අනුපුබ්බ ප්‍රතිපදාව කියන එක බුදුරජාණන්සේ වෙන කෙනෙකුට ධෛර්යයක් වෙනස මේ පැන පැන ගිහිල්ලා කුට්ටි කඩා ගන්න එක නෙමෙයි තියෙන්නේ හානි කරගන්න නැතුව දිගට යන එකයි තියෙන්නේ ඒ නිසා ඒ අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ ක්‍රියා ප්‍රතිපදා කරන කෙනාටත් ඊට පස්සේ ඒක මූල ධර්මයක් වශයෙන් සරුවත්තරනාංශයේ දේශනා කරන අහන කෙනාටත් පුදුම ප්‍රමෝදයක් පුදුම මිහිරියාවක් පුදුම ප්‍රණීත ගතියක් තේරෙන පටන් ගන්නවා ඒ නිසා වෙන්නේ මේ කරකොක්කල්ලාන බුදුජානක සමීපයට ඇවිල්ලා මේක මතු කරලා දෙන්නේ මොකද මේ ප්‍රඥා ශාසනයක් නිසා හුඟව දෙනෙක් හිතන්නේ සංකීර්ණ පැත්තක් විතරයි තියෙන. කියන්නේ බොහෝම සරල පැත්තක් තියෙනවා 1 2 3 වැඩ පිළිවෙල. ඒ නිසා ඒකට යෙදී ගත කරන පිරිසකට මේ වැහෙනකොට තම කරපේක පිළිවෙල සතුටක් වීරනවා. ඒ වගේම මේ ඉහළට ඔසවන ගතියක් උත්තර භාවයටපත් කිරීමක් ක්‍රමයෙන් සිද්ධ වෙනවා. ඉතින් අද දවසේ ධර්ම දේශනාවත් වෙණි ඔසවා තැබීමකට සහැල්ලුවකට හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා සීල දිනාට සැනසීම දා වේවා කියලා ප්‍රාර්ථනා